ධර්ම දේශනාවට සූදානම් වෙන්න බලාපොරොත්තු වෙන නිසා සීල් දනා පොඩ්ඩක් නැවතත් ආසනයේම හරිපටි ගිලා වාඩි වෙමු. අපි පැයක් ඉදිරියට හිටපු ආසනයේ නිසා. දැයි සීල් දනාම tempත් වෙලා ධර්ම දේශනාවට සූදානම් වෙලා සාදු කාර්යයක් පවත්වනවා. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ එවං හි තේකහ ප්‍රතිසිකිතබ්බං නච මේ මනෝනිසිතං විඥානං භවිष्यति නච මනෝ මනෝනිසිතං විඥානං උපාදීසාමි කේවං හිතේ ගාපති සික්ඛිතබ්බං තීති සදා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධම්රේපතනම මුල් කරගත්ත මේ වැඩසටහනේදී එක පැත්තකින් ඉල්ලීමක් ඒ වගේම අපි ප්‍රායෝගිකව දැකපු දෙයක් තමයි අපි එකම සූත්‍රයක් අනුව එක දිගට සාකච්ඡා කරගෙන යනකොට අපිට මේ සූත්‍රයේ යම් කිසි ගැඹුරකට ඇතුළාන්තයට බැස ගන්න පුළුවන් වෙනවා. ඒ අනුව අපි මේ දවස්වල පවත්වන දේශනා මාලාවට ප්‍රස්තුත කරගත්තේ මූලික සූත්‍ර වශයෙන් ඉදිරියට තියාගත්තේ අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රය කියලා නාමකරණය දීච්ච ਸਰවත්‍ය භාෂිත සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය සංග්‍රහ වෙලා තියෙන වටිනා සූත්‍රය. මේක ශිෂ්‍යම තේරවාද බෞද්ධ පින්වතුන් අතර ප්‍රසිද්ධ යෝග ජනප්‍රිය අනාථපිණ්ඩික සිටුමා නැත්නම් ප්‍රධාන පුදුරජානන් වහන්සේ ජීවමාන ධර්මාන කාලේ හිටපු ප්‍රස්ථායක ප්‍රධාන ප්‍රස්ථායක සිටුතුමා පිළිබඳ ජීවිතයේ ඒක වැදගත් ජවනිකාවක්. ඒ සිටුතුමා සමන්ට උතුම් ලෝකේ ඉපදුනා කියන ශ්‍රද්ධාව ඇති වෙනකොටම ලොකු පිම්මක් ආධ්‍යාත්මික පිම්මක් පණිතරම් පිං ඇති ශ්‍රද්ධා භරිත චරිතයක් පූජාවලියේ ඉස්ලාම සඳහන් වෙන ජේතවනාරාම පූජාව වගේ ශාසනීය වෙන කෙනෙකුට කරගන්න බැරි විදිහේ වටිනා ශාසනික මෙහෙවර කරලා ශලකම් තිබ්බ නබුතිලේ. ඉතින් මේ ශිෂ්ටමාගේ අවසාන ජීවිතයේ අවසාන අවස්ථාවේදී දේශනා කරන්න වෙච්ච අවවාදාත්මක ධර්ම දේශනා තමයි අනාද පින්ඩිකෝ වාද සූත්‍රය කියලා කියන්නේ. මිනිසා මේකට ආසන්න බණ කියලා කියනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට ජීවිතයේ අවසාන භාගයේ එනකොට සීපත් කත යුතු මතක් කර දිය යුතු වටිනා ධර්ම කොටසක් මේක සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේකේ ප්‍රධාන දේශකයන් වහන්සේ විදිහට සඳහන් වෙන්නේ සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ පච්චාසමන ඉතින් ඒකෙදී මේ පංචස්කන්ධයේ එක එකක් වින් වශයෙන් දක්වලා ඒවා පිළිබඳව ඇති බැඳීම අල්ලබදා ගැනීම ඒවා මමේ මාගේ කියා ගැනීම යති ආදීනව පෙන්නලා ඒක එකක් එසේ අල්ලා නොගැනීම සඳහා දෙන උපදේශ මාලාවක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඒකෙදී ඒ අවසාන වශයෙන් විඥාණය ගැන සඳහන් වෙන අවස්ථාවේදී නච නච මේ මනෝනිසිතං විඥානං භවිෂ්‍යති इति මට මේ මනස නැමැති ආයතනේ සම්බන්ධ කරගෙන මගේ හිත පහළ නොවේවා නැත්නම් එහෙම පහළ වෙන්නා වූ සිතක් මම අල්ලා නොගනිම්වා කියන අදහසයි මෙතනදී මේ ඉදිරිපත් කරගත්ත පාලි පාඨයේ සිංහල සරල තේරුම වශයෙන් පෙනෙන්නේ නැත්නම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ අනාථ පිණ්ඩික සිරිසුමාට සදාහ කරා. ඉතින් ඒක අපි සර්වඥ දේශිතානිකුත් සාධක සූත්‍රණව බලනකොට මනංච පරිච්ඡ ධම්මේච උප්පජ්ජති මනෝවිඥාණං කියන මේ නිසා හට ගැනීම මේ දෙක නිසා මේක හට ගන්නවා කියන මූල ධර්මය මනායතනේ සම්බන්ධ කරනකොට දේශනා කරන්නේ කොහොමයි හිතත් ධර්ම කොටසත් නිසා මනෝවිඥාණය පහළ වෙනවා එතකොට මේ හිතත් ඒ පහළ වෙන්නා වූ මනෝවිඥාණයත් අල්ලගන්නේ නෑ මම මාගේ කියාගන්නේ නෑ එහෙම නැත්නම් මම මාගේ කියා නොගැනීම පිණිස හික්මිය යුතුයි කියන එකයි මෙතර සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඉතින් මේකෙදී මේ මනස අවසන්ද මනස කුප්පණ්ඩ නැත්නම් මනස කුචකවණ්ඩ හේතු වෙන ධර්ම වලට කියනවා ධර්ම කියලා. ඉතින් ඒතර නිසා එතනේ සතර සතිපට්ඨානයේ ධර්මානුපස්සනාවේ මේ ධර්ම කියන වචනයට යම් කිසි අර්ථයක් තියෙනවා. ඒ වගේම බුදු පොදු ත්‍රිපිටක ධර්මය, ථේරවාද ධර්මය කියන කොටත් ධර්මයේ මොකද්ද යම් කිසි අර්ථකථනයක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි මෙතනදී මේ සතිපට්ඨාන සූත්‍රයේ දෙන අර්ථකථනයට ගත්තොත් කය නැත්නම් කය ඉන්ද්‍රියක් වශයෙන් ඔද්ධබ්බය හැපෙන්න පුළුවන් යම් කිසි දෙයක් නිසා එයින් ඇතිවෙන ඉද්දෙන ගතිය කුප්පන ගතිය නිසා කයේ කාය විඥානේ පහළ වෙනවා. ඊට පස්සේ විඳීම් නිසා වේදනා ස්කන්ධේ පහළ වෙනවා. හඳුනා ගැනීම නිසා සංඥා ස්කන්ධේ පහළ වෙනවා. එතකොට මේ ස්පර්ශත් සංඥා වේදනා හැරිච්චාම ඊතුරු සියල්ලම ධර්ම කියලා තමයි සතිපට්ඨානයේදී අර්ථකථනය දෙක්වන්නේ. හැබැයි ඒකෙන් අර්ථයක් ගන්න නරකයි. පුත්තබ්බ කියන්නේ ධර්ම නෙවෙයි කියලා. වේදනා කියන්නේ ධර්ම නෙවෙයි කියලා සංඥා කියලා වෙන ධර්ම නෙවෙයි කියලා. ඇත්තටම ඔක්කොම ධර්ම තමයි. නමුත් ඒවා වෙනම ස්කන්ධ වශයෙන් පෙනී හිටින නිසා වෙන්කොට හඳුනා ගන්න නිසා ඒයින් පරිබාහිර වූ සියලු කොටස් ධර්මානුපස්සන වශයෙන් කියනවා. ඒක ඇසීම්, පෙනීම්, කඳ බැලීම්, රස බැලීම් කියන කොටසත් මේකට වැටෙනවා. ඒ වගේම සතිපට්ඨාන ඊළඟ ගැනීම හිතටම පමණක් පහළ වෙන්නේ නීවරණ ධර්ම, බොජ්ජංග ධර්ම, සතර සතිපට්ඨාන වගේ කොටස ධර්ම කියලා ගන්නවා. ඉතින් ඒ නිසා ඒ ධර්ම කියන එක ධර්මානුපස්සනාවේදී ਸਰවචන් වහන්සේ ඒ පබ්බ වශයෙන් වෙන් කළ දක්වන එක ඉස්ලාම් පෙන්වන්නේ නීවරණ ධර්ම කියන එක. එහෙම නැත්නම් මේ හිතේ නිවන ආවරණය කරමින්, නිවන බාධා කරමින් පැනනගින්නා වූ ධර්ම කොටස නීවර ධර්ම වශයෙන් සඳහන් කරනවා. ඉතින් ඒකෙදී විචනාත්මක වෙන නැත්නම් තාර්කිකව බලනකොට නීවරණ කියන්නේ ඇත්තටම අධර්ම. නමුත් ධම්මානුපස්සනාවට යනකොට නීවරණ ධර්ම කියලා මේ ධර්ම කියන පදේ විශේෂණය කරන්න ගන්නවා නීවරණ. ඉතින් ඒකෙදී පේනවා අනත භාවනාවට පෙළඹිච්ච සතිය පිටවට පටන් ගත්ත කෙනා නීවරණ වලට එච්චර නම් කරනමක් දෙන්නේ නැහැ. නීවරණ එනකොට ඒකට අප්‍රිය කරනවා, දුරුවන් කරනවා, ඒ කෙලෙස් වශයෙන් සලකනවා, ඒකෙන් පිටු දක්ින්න කටයුතු කරනවා. නමුත් මේ නීවරණ ධර්ම කියන තැනට එනකොට ඒක පරීක්ෂණයට භාජනය කරනවා, විචක්ෂණ බුද්ධිය යොදවනවා, විමසුම් ගුණ යොදවනවා, යෝනිසමනස්කාරය යොදවනවා. ඒ නිසා නීවරණ વિશે දක්වන ආකල්පයේ සීල ශික්ෂාවේ ඉන්නකොට වැඩි සමාධි ශික්ෂාවේදී සමාධි ශික්ෂාව වෙනකොට විශ්ව ප්‍රඥා ශික්ෂාවේදී විපරිණාමයක් තියෙනවා. අන්නේ ඒ විපරිණාමයකට ඉඳ තියාගෙන බුදුහාමුදුරුවෝ මේ පෙන්නන ධර්මානුපස්සන කොටසේ තියෙනා වූ නීවරණ ධර්ම ටික මේ දෘෂ්ටි කෝණයෙන් බැලීම තමයි ගිය වතාවේ අපි යෝජනා කරගත්තදී ඒ අනුව අපි ගිය වතාවේදී නීවරණයක් වශයෙන් ඉදිරිපත් වෙනා වූ කාමච්ඡන්දය මේ විදිහට ධර්මානුපස්සනා කොටස යටතේදී දුර්ෂ්මංච කාර්යම් බලන්න කොහොමද කියන එකයි සාකච්ඡා කරේ. ඉතින් ඒ අනුව අදට ඊ ගාව නීවරණය වෙන ව්‍යාපාදය ධර්මානුපස්සනාවේ ධර්ම කොටසක් විදිහට අරගෙන මේ ආසන්න අවස්ථාවේ ඉන්න අනාථ පිටික සුසුමා වගේ කෙනෙකුට අපිට විදිහ සෝවාන් වෙච්ච කෙනෙකුට මේ වගේ ගැඹුරු උපදේශයක් ලබන්න තරම් මනස පසුබිම සකස් වෙච්ච නමුත් ජීවිතේ තීරණාත්මක අවස්ථාවකටපත් වෙච්ච කෙනෙකුට මේ ව්‍යාපාද නීවරණ සම්බන්ධව මේ වෙලාවේදී ඉගෙන ගන්න තියෙන කාරණාව තමයි අද දවසට අපි විස්තර කරලා බලන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඒකෙදී සීලය රකින්න කෙනා මේ ව්‍යාපාදයේ ව්‍යාපාදිකයන් තරහ නුස්නා ගතිය පරිදේ වශයෙන් උග්‍ර ව්‍යාපාදය සඳහන් කරලා තියෙනවා. අන්නේ විදිහට සීල ශික්ෂාව රකින්න කෙනා බලන හැටි, සමාධි ශික්ෂාව රකින්න කෙනා බලන හැටි, ප්‍රඥා ශික්ෂාව වශයෙන් බලන හැටි කියලා ගත්තොත් අනාථපිණ්ඩිකේ සිටුමාට මේ අවස්ථාවේදී මතක් කරන්නේ ප්‍රඥාවෙන් බලන එක තමයි. නමුත් අපි අවබෝධ කිරීමේ ක්‍රමානුකූල වැඩ පිළිවෙල අනුව අපිට ව්‍යාපාදේ කියන මාතෘකාව අරගෙන ඒක භාවනා නොකරන කෙනා කොහොමද කරන්නේ? නැත්නම් භාවනා කරන්න ගිහිලා සීලය රකින්න කෙනා කොහොමද කරන්නේ? සමාජය රකින්න කෙනා කොහොමද කරන්නේ? ප්‍රඥාව රකින්න කෙනා කොහොමද කරන්නේ කිව්වහම ඒක හරි ධර්මයට හොඳ ඕජාවක් සපේනවා, රසයක් සපේනවා. ඉතින් අපි දන්නවා ශික්ෂාවකටපත් වෙච්ච නැති ආධ්‍යාත්මක ගැන හැඟීමක් නැති එහෙම නැත්නම් ආගමකට මේ නඹුරුවක් නඹකාර කිලිමක් නැති කෙනා මේ ව්‍යාපාරය අනුව තමන්ගේ හැඟුම් යටපත් හැඟුම් ක්‍රියාත්මක කරන නිසා ඒ පුද්ගලයාට පාලනයකින් තොරව කීර්ති යනවා කරා යනවා වෛර බඳිනවා නුස්නගත පහළ වෙනවා බද්ධ වෛර පහළ වෙනවා ඉතින් බද්ධ වෛර පහළ වෙච්චාම මේ පුද්ගලයා සමාජයේ පවතිනව සමාජ නීති උල්ලංඝනය කරමින් ඒ කායික වශයෙන් හෝ වාචික වශයෙන් යා ව්‍යාපාදේ විචක්‍රණය කරනවා. ඒ විචක්‍රණය කරන අවස්ථාවක මේ සත්ත්වඝාතනී කියලා කියනවා. සත්ත්වඝාතනීදී යම් කිසි මොකක් හරි තරහක් ආවම ඒ බඳුන් වෙච්ච සතාව හෝ වෙන කෙනාව වනස්චිතිවිල්ල ව්‍යාපාද හිතිවිල්ල පහර කරලා ඒ පුද්ගලයා සමාජයේ පවතිනා නීතියත් ඉක්මවනවා දැන හෝ නොදැන ඒක උල්ලංඝනය කිරීමක් නැත්නම් ඒකට කියනවා විතික්‍රමණයක් කියලා. එතකොට ඒ පුද්ගලයා කයින් හෝ වචනයෙන් වීතික්කම කෙලස් පරුස වචන සතඝාතන සරකම් කිරීම වගේ දෙයකට පෙළඹෙනවා. ඉතින් ඒ කෙනා තාම සදාචාරාත්මක වගකීමකුත් නැහැ. මේකේ ආදීන වාස්වාද සලකා ගන්න බැරි නිසා કોઈ ශිෂ්ට සමාජයක් එවැනි කෙනා දඬනිසි සංග්‍රහවට යටත් කරනවා. ඒ දඬනිසි සංග්‍රහයට යටත් කරාට පස්සේ ඒ පුද්ගලයා අකමැති වූ අප්‍රිය වූ අමනාප වූ වේදනා රාශියකට දඬුවම් රාශියකට යටත් වෙන සිද්ධ වෙනවා. ඉතින් එතනදී අර ව්‍යාපාදේ විශ්ින් විචක්‍රමණය කිරීම නිසා මේ පුද්ගලයාට අසරණ අන්ත දුගී තත්ත්වකටපත් වෙනවා. තීරුම් ගන්න බැරි වෙනවා මේ ව්‍යාපාදේ විචක්‍රමණය වීම නිසා මේක උනේ කියලා. ඒ වෙනුවට ඒ පුද්ගලයා ඒ නනෝ ක්‍රියාත්මක කරපෙන්නත් එක තරහ වෙනවා, නීතියත් එක තරහ වෙනවා. ටිකින් ටිකටම ටිකින් ටිකටම විශාල කර්මපත රාශියක් රැස් කරගෙන ඉන්න කෙනුත් මේ ලෝකේ ජීවත් වෙන්නේ යක්ෂයෙක් ප්‍රේතෙක් වගේ මරණයට පස්සෙත් ඒ වගේ තත්ත්වයකටපත් වෙන්න ඉඩ තියෙනවා. මොකද දිගින් දිගටම දිගින් දිගටම මේ ව්‍යාපාදේ හැත්බැඳෙනවා. මේ විචිත්‍රමය වෙන්න පටන් ගන්නවා. එකකින් ගියාට පස්සේ දිගින් දිගටම යනවා. ඉතින් මේ සත්පුරුෂයෙක් ආදාරි කිව්වොත් මේ தত্ত্বය බේරගන්න Taman සමාදන් වෙලා ශික්ෂාවක් හකින්න ඕනේ. මොන හේතුවක් නිසා හෝ කමක් නැහැ. ව්‍යාපාදය දැඩි ලෙස ඉක්මවල ආවොත් ඒකෙදී මම ශික්ෂාපද සීලය කරු කරලා එහෙම නැත්නම් සතුන් නොමැරීමට ගන්න තීන්දුව කරු කරලා පරිසවචන නොකීමට කියලා මිසචන නොකීමට ගන්න තීන්දුව කරු කරලා මම නොකර ඉන්නෝ නෑ කියනවා මත්ත දෙලිතන විශාල නැවත නැවත කර්ම රැස් වෙන නිසා අපාගත වෙන දඬුවම් විඳින්න වෙන ලැජ්ජාවටපත් වෙන්න වෙන ආදීනව දකිනවා. අන්න එහෙම කියන එකට අපි කියනවා සීල ශික්ෂාටපත් වෙච්ච එක නේද? එතකොට මේ පුද්ගලයා වීතික්‍රම මට්ටමේ කෙලෙස් නොකරන්නේ ආස්වාද ආධිනව සැලකීමේ මූල ධර්මය අනුවයි. ඉතින් එතකොට යාට ඒ ශික්ෂාපද සලකන සත්පුරුෂව දකින්න හම්බ වෙනවා. නමුත් ප්‍රයත්නයේ ප්‍රයෝගයේ ඉක්මීමේ ඒ සතුන් නමරලා වරකාමේ කියලාන පරිවර්තනීය සතුන් නොකිලා පිටුකන ශිෂ්ටමනචෙක් වෙනවා සීලචර්මනචෙක් වෙනවා සිල්ලන්තමනචෙක් වෙනවා. ඉතින් ඒක තමයි අපි කර්මචා කර්මඵලය අදා ගන්න සම්මාදීකයටපත් වෙලා ශික්ෂාගරුක විනයක මෙතනින් එහාට තමයි පුද්ගලයාගේ හික්මීම ප්‍රතිපදාව ක්‍රියාත්මක වෙන්න හදා. නමුත් ඒ පුද්ගලයාට තේරෙනවා මේ විදිහට ශික්ෂාපදයට බය හෝ දණ්ඩේ දඬුවමට බය හෝ තමන්ගේ තාරාතිරකට බය හෝ මේ විදිහට සතුන් නොමර හිටියට වරකන්න කර හිටියට පරිසවචන බීරලා හිටියට ඒක ඇති වෙලා එන වේගය තාම තියෙනවා ඒක වීතික්‍රමණය වෙන්නේ නැති එක විතරයි ඉතින් එතකොට මේ පුද්ගලයාට වරින් වර තමයි තරම් නොවන හිතවිලි ඇතුලේ ගොජතාන බවත් නමුත් ඒක අර දැඩි විනයනය නිසා ඉක්මීම නිසා එළියටපත් වෙන්නේ නැති බවත් නමුත් මේ වෙලාවට ආපුවාම මේක උන්නාමලා තේරෙන්නේ වැරද්ද කෙරුවා නොකරුවා තේරෙන්නේ මට්ටමට හිතීමේක කාගෙන ඉඳ වෙන ගතියක් Tamanda තේරෙනවා අනුන්ට තාම තේරෙන්නේ මේ මනස මෙම වෙහෙසකින් බව. අන්න ඒ වැනි කෙලෙස් වලට කියනවා පරිඋත්ථාන කෙලෙස් කියලා නැගී සිටි කෙලෙස් කියලා. ඒ නැගී සිටි කෙලෙස්ය වීතික්‍රමණය වෙලා නැහැ. නමුත් ඒ පුතිරට හොඳටම දන්නවා මම මේ වැරද්දන කෙරුවට දැන් ඉන්න මට්ටමේ වැරද්ද කෙරුවත් එකයි නැතත් එකයි කියන මට්ටම පිළීමක් ඇති වෙනවා. එතකොට ඒක අපාය කියලා කරන පිළීමක් නෙවෙයි වර්තමානයේම තමන්ට දැනෙන එක. අන්න ඒකට කියනවා වීති පරිඋත්ථාන මට්ටමේ කෙලස් කියලා. ඒකට සර්වචන් වහන්සේ බේතක් දෙනවා. විචක්‍රම මට්ටමේ කෙලෙසෙර දෙන බේත සීලය නම් පරිඋත්ථාන මට්ටමේ තියෙන ලෙඩේට දෙන්නේ සමාධි බේතක්. සමාධිය කියන ටැබ්ලට් එක නැත්නම් සමාධිය කියන ඉන්ජෙක්ෂන් එක තමයි දෙන්නේ. ඉතින් ඒකෙදී ද්වේෂය නම් Tamanට නිතර නිතර මෙවැනි පෙළනදී ද්වේෂ චරිතයක් කියලා යාව හංගඩු ගහන්න වෙනවා නැත්නම් හඳුන ගන්න වෙනවා ඒ කෙනාට මෛත්‍රී ධර්මය නැත්නම් මෛත්‍රී වැඩි වීම තමයි ආරක්ෂක භාවනාවක් විදිහට දෙන්නේ යම් කිසි කෙනෙක් මේක දැනගත්තොත් සීලය මට්ටමට නැත්නම් වීචික්‍රම මට්ටම තියෙන කෙලෙස් සතුටු මරීම හොරකම් කිරීම, පරසවචන කියන දේ අපි මෙතන මේ ව්‍යාපාර කියන එකට ගන්නෙ මේක සීලෙන් ආරක්ෂා මට්ටමට දුන්නට සමාධි මට්ටමේ පරිඋත්ථාන මට්ටමේ ළදීට මේක බේත වෙන්නේ. ඒකට මෛත්‍රී භාවනා කරන්න ඕනේ කියලා. ඒ පිටුල සීලෙක ඉඳලා සමාධියකට නැත්නම් භාවනාවටපත් වෙන්න වෙනවා. එතකොට මේ ශාසනයේ සර්වචනාංශී මේ චතුරාර්ය භාවනා ක්‍රමයක් වශයෙන් එහෙම නැත්නම් සමාධි ක්‍රමයක් වශයෙන් මෛත්‍රී හරහා අවෛරය පුරුදු කරනවා. වෛරයේ ආදීනව දැකලා අවෛරය පුරුදු කිරීම මේක සෑම ආගමකම වගේ පොදුවේ පිළිගන්න ධර්මයක්. අවෛරය වෙනුවට වෛරය වෙනුවට අවෛරය බෝ කිරීම ඇත්තට මේකට අපි මෛත්‍රී කියලා සඳහන් කරලා තියෙනවා. ඒ මෛත්‍රිය ਸਰවචනාච විසින් දේශනා කරන ලද දෙයක්. නමුත් දේවවාදී ආගම් පවා එහෙම නැත්නම් કોઈ සදාචාර ධර්ම වල මේ මෛත්‍රී ධර්මයේ දේශනා කරන්න පටන් ගන්නවා. ඉතින් මේ මෛත්‍රිය වඩනකොට ඒ පුද්ගලයාට ද්වේෂය මතුවීම නතර කරන්න බෑ නමුත් යටපත් කරන්න පුළුවන්. ඒක හරියට කියනවා නම් මේ සල්ලි කර්මයක් කරන වෙලාවක ඒ දෙදාට එන වේදනාව නැති කරන්න බෑ සීමෝර්ජා කරන්න ලෙඩේ ඔපරේෂන් එක කරනකන් සීමුර්ජා කරන්න පුළුවන්. හැබැයි මුර්ජා කරලා ඉවරලා ඔපරේෂන් පස්සේ බලනකොට අරකටත් එක්ක ඒ වේදනා එනවා. නමුත් Tamande යම් යම් වෙලාවක මේ මෛත්‍රිය සමවැදීමේ ඒ පුදුරට එන රද්ද ද්වේෂ తాවකාලිකවටපත් කිරීමක් කරතේ. ඉතින් අපි පරියන්කයට ගිහිල්ලා වාඩි වෙලා ඉස්සල්ලාම අපි මේ Taman හිටගෙන ඉන්න ඉරියව බොහොම පටලව සුවසේ සහැල්ලුවට තබාගෙන ඉතින්ට හිත යොදන වෙලාවෙදිත් අපි මේ මෛත්‍රී පක්‍රමයක් තමයි යොදන්නේ. හිතට කය මිත්‍ර කරලා දෙනවා. මෙලෙක් කරලා දෙනවා. දෙක සම්පාත කෙරුවේ නැත්නම් හිත මෙතන ඉන්න කැමති නැහැ. ඉතින් ඒක සඳහා විශාල තමන් කෙරේ ආත්මනුකම්පාවක් හිතසුව සැලකීමක් පරියන්කයට කියලා කරන මුල්ම චිත්තක්ෂණයේදී පවා කරන්නේ. ඉතින් ඒකම තමයි ටිකක් මේ මෛත්‍රී භාවනාවක් වශයෙන් කරනකොට තමන් කරන්නේ ද්වේෂයෙන් ඉස්සර වෙලා තමන් සුවසේ වාඩි වෙලා ඒකට කියනවා දෙන්න පුළුවන් තරම් සප්පාය කරුණු දෙන්නේ කියලා. සැප ඉලවන කරුණු දවසේ හොඳම වෙලාව ගන්නයි කය පරිසරය හොඳට පිරිසුදු කරලා තියාගන්නයි. ඒක liver වෙලා තමන්ට ප්‍රිය ඉරියව්වක ප්‍රිය තැනක වාඩි වෙලා ඒ තමන්ගේ මේ මොහොතේ හිතේ වෛරයක් නැති බව තමයි උපක්‍රමශීලීව සකස් කරලා තිත් ප්‍රියලවන සුවේනන කතිය නිසා මෛත්‍රියක් මෛත්‍රී කියන කර්තක දාමු වෛරයක් නැති බව හිතට බුද්ධ විඳින්න කියනවා සමාදාන වෙන්න කියනවා මම අවෛර වෙම්වා කියලා වෛරේ මගින් නැතිවීම නැති තැන දීලා හැබැයි ඒක කරන්නේ නැති තැනපත් කරලා අවෛරය අවීරෝ හෝමි කියන පදය අත්දකින්න උත්සාහ කරනවා. ඉතින් මේ පසුකාලීන අටුවයි විදි ඇති වෙච්ච සම්මත මෛත්‍රී භාවනා ක්‍රමය. ඒක සඳහා වාක් කරුණ රාශියක් යෙදුනට පස්සේ තමයි මේක සක්‍රියව ක්‍රියාත්මක වෙන්නේ. පල්ල වෙන්නේම කාරණාව තමයි Taman නිතරම කීම් කියන පුද්ගලයේ ද්වේෂ චරිතයක් බව දැනගෙන ද්වේෂී ආදීනව දැනගෙන එන්න ඉස්සර වෙලා නොයීමට එන්න පුළුවන් නොයීමට පරිසරයක් සකස් කරලා දීලා සුවයල වැඩ ඉරියව්වක් හොඳට කය පිරිසුදු ගතියක් බාහිර පිරිසුදු ගතියක් ඒ වගේම දවසේ හොඳම වේලාව හිත බුදුන් මලක් පහන පූජා කළ බුදුවගෙන හිත අලුත් කරගෙන ඒ වෛරය නැති හිත අත්දකින්න දෙනවා නැත්නම් සමාදම් වෙන්න දෙනවා ඒක නිකම් උපමාවකට කියන්නේ මේ අරණ බඩු පිළිලා තියෙන කපඩාවක් ඇතුලේ කොස්සක් වන්නත් බෑ, මඟුල් වල කඩන්නත් බෑ. හැමතැනම දුවිලි බෙදලා තියෙන වෙලාවක ඒක කවුරු හරි සීළු වැඩ නතර කරලා බඩු සීරම කාමරෙන් එළියට දාලා හොඳට අවුමුණු සුද්ධ කරලා මකුළු දැල් කඩලා මැද හොඳට හඳු කරපත්තු කරලා තියලා ඒ කාමරේ අර තිබුණු මුදුම ගතිය නැති වෙන්න පුබුදුවල හදනවා. ඒ වගේ හිතට මයිත් වෛරේ ඉඳ තියෙන ඊට පුළුවන් තරම් තමන්ගේ දැනුමින් අයින් කරලා ඒක දැන් වෛර නැති හිතක ස්වභාවය. මොකද නිතර වෛර වෙන කෙනෙක්ගේ චරිතයක්. ඉතින් ඒක නා දැන් වෛරේ නැති සුන්දර චිත්තක්ෂණයක ඒක අරගෙන මම වෛර නැති බව හිතට වෛර නැති හිත මේකයි ද්වේෂ නැති හිත මේකයි කියලා හිතට ඒක සමාදන් කරනවා. සමහර වෙලාවට කියනවා කද්ද බල නිරුද්ධ කාන්තාරයක ගමන් කරන කෙනෙකුට බොන්නක් මුණ හොදා ගන්නත් නෑ මෙන් පාසු කරන්නත් මොනම දෙයකටවත් අතුරු නැතුව පිපාසිතෝ ඉන්න වෙලාවක ඒ මනුස්සයාට ෂේම භූමියක සේයාව පේනවා ඊට පස්සේ ඒ පුද්ගලයා ෂේම භූමියට ගිහිල්ලා එතන තියෙන උතුරායන මට්ටමේ ඉඳක් දැකලා මනුස්සයා බාල්දිය බාල්දිය ඇඟේ වතුර වක් කරගන්නවා අර තියෙන පිපාසයයි දාහයයි වෙහෙසයි ඔක්කොම යන. එතකොට මේ වතුර බාල්දියක් කරනකොට ඒ තමන්ට දැනෙන පීඩිත වෙච්ච ශාරීරික වතුර නැතුව ශරීරයට වතුර වැටෙනකොට දැනෙන දැනුම වගේ අර ද්වේෂ චරිතයට වෛරය නැතිකම දැක ගන්න පුළුවන් නම් පමණයි මෛත්‍රී භාවනා වැඩ කරනවා කියලා කියන්න පුළුවන්. ඉතින් මේක අපි ඔය පස්විදාසේදී ආව පහන් කන්නේ ඉතින් ඒ ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරනකොට ඒ ස්වාමීන් පැහැදිලිවම සඳහන් කරා මෙහෙම නෙවෙයි මෛත්‍රී භාවනාව ත්‍රිපිටකයේ සඳහන් වෙලා තියෙන්නේ මේක අටුවා අදහසක් ඒකේ සඳහන් වෙලා තියෙන්නේ සියලු දිශාවන් වලට සියලු සතුන්ට මෛත්‍රී කිරීමයි කරන්න තියෙන්නේ කියලා. ඉතින් මේක මම පුද්ගලිකවත් ඒ ශාස්ත්‍රික සාකච්ඡා කරලා තියෙනවා. නමුත් මම තාමත් කියනවා ද්වේෂ චරිතය අනං යාට තමන්ගේ හිතේ ඒ වෛරය නැති තත්වයට ප්‍රයෝගයෙන් හිතසුව තලසුව පරිසර සකස් කරලා ඒ සකස් කරලා ඒකම සමාදන් වෙලා ඒ වෛර නැති බව අත්දැකේ නැත්නම් තමන් වශයෙන් ද්වේෂයෙන් විස්්‍රාම ගත්තේ නැත්නම් ඒ ඉස්සරහට යන්න හිත තව කෙනෙකුට දෙන්න හිත පහළ නොවෙනවා කියන පදේ මම ඉන්නේ. නමුත් යම් කිසි කෙනෙක් චරිත ද්වේෂී චරිත නොවේ නම් යා කොහොමදත් භාවනා කරලා හදාගත්ත අපේ ඉදුම් රාග චරිතයක් කියලා මෙතන මෙතන මේ නිදර්ශනයක් වශයෙන් තම මොහ චරිතයක් කියලා. චරිත ද්වේෂී චරිතය ප්‍රශ්නයක් නෑ. නමුත් යා භාවනා කළා යම් කිසි වෙලාවක ඉති පිළිච්ච ගතිය සම්පත්‍ති කරගතියක් ආප වෙලාවකට නම් ද්වේෂය නැති කරන අදහසින් නෙවෙයි එන සියලු දෙනාටම මේ Taman ලැබලා තියෙන මේ පිරිච්ච ගතිය සෝසේ ලබ ගන්න ලැබේවා කියලා මෛත්‍රී පත්‍රවන්නේ අසුදුසුක ඒක කියන්නේ හරියට කැමක් කනකොට රසමසෝලක් හම්බ වෙච්චහම ඒ Tamanගේ ප්‍රියමනා පැත්තත් එක්ක බෙදා හදාන කණ්ඩත්තන් කියලා මහඟීමක් පහළ වෙනවනේ ඔය කපුටන්ට කැමක් හම්බෙච්චාම ඒකනේ කක්කක් කියලා කෑ ගහන්නේ අනිකට ඒක කාලා කවන්නේනේ ඒක හරි. ඒක දෙන්න පුළුවන්. නමුත් ද්වේෂ චරිතයේට ඒ අනුන්ට මෛත්‍රී කරන්න ඉස්සර තමන් සංසිඳ වීම තමන් මේ ද්වේෂය නැති බව අත්දකින්න එක බොහොම ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් තමන්ට තියෙන හැම එකක්ම නුරුස්නා ගතිය, ගැටෙන ගතිය, එහෙම නැත්නම් බද්ධ වෛර වගේ දේවල් කරන්න යන හැම වෙලාවෙදිම කල්ැතුම කියන්න පුළුවන් නම් ගැටමක් තමයි ඇති වෙන්නේ කියලා. ඒ පුද්ගලයා වෙලාවක් අරගෙන ඉස්ලාම තමන්ගේ හිතේ මේ ව්‍යාබාධයක් ලෙඩක් මේ තරහ යන්නේ. මගේ චරිත ලකුණ. අනුන්ගේ දෝෂයක්වත්, කාල්ගුණී දෝෂයක්වත්, ආණ්ඩුවේ දෝෂයක්වත්, ඊතු දෝෂයක්වත් නෙවෙයි. මේම චරිත ලකුණක් ඒ නිසා මම එවැනි දෙයකට යන්න ඉස්සර වෙලා මම මෛත්‍රියට ගැලපෙන සප්පාය කරුණු ටිකක් දීලා ආන්නේ තරහ නැති ස්වභාවය. හිතට හාත්පසින් අවබෝධ වෙන්නේ නැරලා ඒක සමාදන් වීම එයා ඒ සතනට ඉස්සෙල්ලා ආරක්ෂා වීමක් වගේ පේනවා. ආන්න ඒක වුණා නම් ඒක විනාඩියක් දෙකක් තුනක් එක දිගටම මේ අවෛර චෛතසිකය අත්දකින්නා නම් විශේෂයෙන්ම චරිත ද්වේෂ චරිතයට ඒ සුළු කාලය ඇතුළත තමන්ට චිත්ත ප්‍රවෘත්ති වෙනස අත්දැකීම වශයෙන් ලබන්න. ඒ අත්දැකීම වශයෙන් ලබන්නේ නැත්නම් මෛත්‍රිය තමයි වැඩ කරන්නේ නැහැ. ඒක නිකන් මුදු භාවනාව සඳහා කරන භාවනාවක් මිස පරෝධිනේ සඳහා කරන එකක් නෙමෙයි. විචිතර්චයක් නම් මේක හොඳටම තේරෙනවා. මේ තමයි මෛත්‍රී කරගන්නකොට ඇති වෙන වෙනස ඒක තමයි මට එකපාරක් අත්දැකීමක් වශයෙන් නැත්නම් අහන්න සිද්ධ වෙන දෙයක් ඔය කඳුකොටදී අපි ඒ කරපු භාවනාවේදී පොච්චංග දන්නවා ගැන කතා කරනකොට ඒක දැනකදී ඒ මෛත්‍රී මෛත්‍රී සංකල්පය විස්තර කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක අර ඉංග්‍රීසියට දාලා හන්දාවේ දේශනා කරනකොට එතන ඒල දේශනා කල්ලිවල ධර්ම සාකච්ඡා කරනකොට එතන කියා ඇමරිකන් ජාතික වියට්නාම් යුද්ධයට සම්බන්ධ වෙච්ච තිබෙලෙක් පැවිදි වෙච්ච කෙනෙක්. ඊට පස්සේ ආ කතා කරනකොට කිව්වා මේ මට ඉස්ලාම මේක වෙච්ච දවසේ හරි බුදුම සිද්ධියක් වුණා ස්වාමීන් වහන්සේ. ඒ Tamanne මෛත්‍රී කරගන්නකොට. ඉතින් මම කයි ඉදිරිපත් කරන්නේ. ඒ අපේ ඉස්ලාම හම්බුනේ නේ. ජින් බුද්ධ ආගමේ රෝෂි කෙනෙක් එව නැත්නම් ඒ ගුරුවරයෙක් මේ ඇමරිකාවේදී උගන්වන කෙනෙක් ඒක නාගියාට පස්සේ ඔක්කොම වාඩි කරවලා ඔක්කොටම අර බොහොම හොඳ හඳු කුරපත් කරලා ලස්සන භාවනාමය අධ්‍යක්ීම් පරිසරයක් සකස් කරලා දීලා ඉස්සරහට තාවටම තමන්ට තමන් මෛත්‍රී කරගන්නවා කියන එක මූල ධර්මයක් වශයෙන් කියලා තිබෙනවා. කියලා දීලා හැම කෙනාටම කියවලු අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් පුදුමාකාර ද්වේෂයකින් ඉන්නේ. ඒකයි අපි මේ සැප හොයන්නේ. කවදාකවත් නෙමෙයි මම දැන් මෙතන කියන එක සැපයක් නෙමෙයි. ඒක අපිට මේ විහිලජ්ජාව. කිච මම දැන් මෙතෙන් ආවොත් තම කෙනෙක් ලැජ්ජාවටපත් වෙනවා. අපිට ඕන වෙලා තියෙන මීට වැඩි අපේ රැස් සීටි නදකිනවා. අපිට ඕනලා තියෙන්නේ අපි ඔක්කොටම ලොක්කෝ අපි ඔක්කොම දන්න ඔක්කොම තියෙන කෙනා කියන්නේ. ඒක කාටවත් එක හම්බ වෙන්නේ නැහැ. නමුත් ඒ නිසා අපි වර්තමාන මොහොතේ වෛර කරන නිසායි අපිට සතිය මෙච්චර ඇති කරන අමාරුයි. ඒක අපි සතිය පැත්තෙන් නැතුව විපස්සනා පැත්තෙන් නැතුව සමාධිය පැත්තෙන් කියන්න පුළුවන්. මම දැන් මෙතන ඉන්නවා කියලා කියන්නේ මට මම මෛත්‍රී කරගැනීමක්. ඒක නිසා අපි හොඳට භාවනාවට යන්න කලින් තමන්ට තමන් මෛත්‍රී කරගන්න. ඒක කියනකොටම මේ හාමුදුරන්ට ඇතිවෙච්ච ඒක මට මම මෛත්‍රී කරගන්න ඕන කියනකොටම පුදුමාකාර එකබිඳලා අනන්න පටන් ගත්තා. මොනම විදියකින්වත් සෙනගෙත් ඉන්නවා කියලා තේරුම් ගන්න බැරි වුණා. මගේ ජීවිතේ කවදාකවත් මම මට මෛත්‍රී කරලත් නැහැ. එහෙම සන්දර්භයක් අහලත් නැහැ. එහෙම කරන්න හදනකොට මොන විදියකින්වත් දරා ගන්න බැරි විදියට පොඩි ළමෙක් වගේ අනන්න පටන් දවස් 3ක් හැමදාම කිරුවේ මේ නිසාම පරියන්කේ පුරාවට ඉකි බින්ද බින්ද අඬ අඬ මෛත්‍රිය මට මම මෛත්‍රී කරනවා කියන සංකල්පයේ හිතට වද්දා ගැනීම කියලා. බැරිකමක් නෙවෙයි තියෙන්නේ හිත ගුරු නෑ මේකට. නමුත් ඒ ගුරුවරයා කියවල මේක ලොකුම ලොකු ජයග්‍රහණයක්. ඔබ කවදා හරි Taman තම මෛත්‍රී කරගන්න දවසේ අඬන්නේ නැතුව උඹත් එක්ක උඹ යාළුවෙක්. ඒක නිසා හැම කෙනාම ද්වේෂයිච නෙවෙයි ඔය විසුද්ධි මාර්ග ක්‍රමයට බලන්න. නමුත් ඇත්තට බලනකොට හැම කෙනාම ද්වේෂයිච තමයි. හැම කෙනෙක්ම ඉන්නේ වර්තමාන මොහොතත් එක්ක තරහයි. මේ කිසිම කෙනෙක් මේ දැන් තියෙන තත්ත්වයට කැමති නෑ. ඒකයි මේ භාවනා කරලා උඩින් යන්න කල්පනා කරන්නේ. ඒකල අනික් අයට වැඩිය සුචරිතවාදී වෙන්න හදන්නේ. අනික් අයට වැඩිය මම බුද්ධහකංකාරයක් කියලා හදන්නේ මේ දැන් තියෙන මේ එළඹිච්ච චිත්තක්ෂණයට අපි ළඟ තියෙන පුදුමාකාර අපුලක්. නුරුස්නා ගතියක්. ඒක ලැජ්ජිත භාවයක්. ඉතින් ඒකට ක්‍රම දෙකකින් අපිට වර්තමාන මොහොතේ එළඹෙන්න පුළුවන් එකක් තමයි විදර්ශනා වශයෙන් ඇමිනි දුක් පැණි රහයි කියන එළඹ චිත්තක්ෂණයට එළඹ වාසය කිරීම. දෙක එළඹ චිත්තක්ෂණයට ඉන්න හිත කොච්චර වෛර කරනවද කියන එක තේරුම් ගන්න. ලහට තිබ්බ ගෙම්බා තියෙනවත් එක්කම පයි. ඒ වගේ තමයි වර්තමාන මොහොතේ හිත ගන්න ගියාම අපිට මෙච්චර උපක්‍රම අවශ්‍ය වෙලා තියෙන වර්තමාන මොහොතේ අපි කැමති නෑ ඒක නිකන් කටුගයක් වෙනවා. කටුකොහලක් වෙනවා. කුරුසීට සීල එන ගැහුවා වගේ වර්තමාන මොහොතේ කටු බෙඩේක දාලා පෙරලන්න වගේ වර්තමාන මොහොත. ඒ නිසා අපි ඔක්කොම සැප පහසුකම් ටික දීලා මේ වර්තමාන මොහොතේ වෛරය නැහැ කියන එක. ව්‍යාබාධ නැහැ කියන එක. ඉතින් වද්දාගත්තොත් ඒක සමතෝපක්‍රමෙන් චිත්තක්ෂණයට එළඹ සිටීම. ඉතින් එහෙම යම් කිසි කෙනෙකුට මෛත්‍රී භාවනාවේ අනිසංශයක් වශයෙන් තමන තමන් හඳුනා ගන්න පුළුවන්. තමන තමන් මුණ මුණ දෙන්න පුළුවන්. තමන තමන් මුණ ගැහෙන්න පුළුවන්. ඒක ලොකු සමාරම්භයක් වෙනවා සත්‍ය සොයා යන ගමනේ ඇත්ත ඇති ඇති හොයා යන ගමනේ ඉන්සයිකේ විපස්සනා පැත්තකුත් තියෙනවා සමත පැත්තකුත් තියෙනවා ඒ විතරක් නෙවෙයි යම් වෙලාවක අවුරුදු 6ක් වෙන්න ඉස්සෙල්ලා පොඩි දරුවෙක් Taman එක Taman ජීවත් වෙන හැටි භාවනාවකින් තොරව කරන්න ASCII පොඩි දරුවෙකුට සෙල්ලම්පඩුවක් හම්බෙච්චාම ඒ සෙල්ලම්පඩුවත් එක්ක මුළු ජීවිතේ ලෝකෙම සම්පූර්ණ කරගන්න ආසේ. අපේ හිතත් ඒ අහිංසක තත්ත්වයටපත් වෙච්ච වෙලාවක ඒ තමන්න දැනෙන්න පටන් අරගත්තොත් මේ වර්තමාන මොහොත සෑම පැත්තෙම ආඩ්‍ය දෙයක් හර්කමනස්ට විතරක් නුරුස්නා ගතියක් තියෙනවා. එචා ඒ ආඩ්‍ය භාවයට සමාදින්න පුළුවන් විපස්සනාට පුළුවන් මෛත්‍රී භානාර සමතෙත් පුළුවන් ආන්නයකට සම වැදුනොත් ඒකට හම්බ වෙන මේ පිරිච්ච ගතියට අපි කියනවා සන්තුප්ති කරගතිය කියලා නැත්නම් කියනවා සම්පatti කරගතිය. අනේ ශාසන සම්පත්තියේදී පමණයි කියනවා තේ කයේ ලෙඩසුවවි. ඉත කවදාකවත් කය කවදාකවත් මේ සම්පatti කර தත්වයටපත් වෙන්නේ නැතුව සුවසේවාවක් කරන්න. එතකොට එතනදී ඇති වෙන චිත්තක්ෂණේ කියනවා අව්‍යාබාධය කියලා. ව්‍යාබාධය කියලා කියන තරහනේ. අව්‍යාබාධ චිත්තරේනොට <clears throat> ආබාධත් නැති අව්‍යාපාද කියන එකක් වෙනවා ලෙඩක් නැහැ, ද්වේෂෙත් නැහැ. එන විදිහට කියනවා නම් ශරීරේ ක්‍රියාත්මක වෙන මේ ද්වේෂයම තමයි කායික මානසික රෝග කියලා කියන්නේ. ඒක නිසා තමන්න තමන් මෛත්‍රී කරගෙන යම් වෙලාවක පැමිණි දුක් පැනිරහයි මේ චිත්තක්ෂණේ විතර එහාට යන්න පුළුවන් තරම් සරුවඥ වුණත් බෑ. ඉෂා වර්තමාන මොහොතේ එළඹීම මෛත්‍රී කරගත්ත වෙලාවක ඒ ඇති වෙන <clears throat> සුවසේවාව ඉස්ලාම වෘත්ති විදිහේ තමයි. එහෙම දෙයක් වෘත්ති විදිහින් නැතුව කරන මෛත්‍රිය සාමාන්‍යයෙන් කියනවා කාමච්ඡන්ද කුසලයේ සඳහා කරන මෛත්‍රිය. මේ කරන මෛත්‍රිය තමයි මේ පිළිච්ච බව අත්දැකීම කරන කියනවා රූප ධානය සඳහා කරන මෛත්‍රිය. එතකොට ඒ පුද්ගලයාට විතරක් බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ හරහා මෛත්‍රී ධානයකට සමාව දෙන්න පුළුවන්. හැබැයි ඊට ඉස්සෙල්ලා Tamanට වැටෙන්න ඕනේ ඒ චිත්තක්ෂණයේ කායික සහ මානසිකව සමබරතාවය සමතුලිත භාවයක් පිළිච්ච භාවය සම්පත්‍තිකර භාවය ඉඳ ඉඳ ඉඳ ඉඳ නොමිලේ ලැබෙන සමතුලිත භාවය තේරෙනවා. ඒකේ අනිත් පැත්ත තමයි මේ කටුක රෝසන ස්වરૂපය ව්‍යාපාදය ගැටුම නුරුස්නා ගතිය පටිගෙයි. මේ දෙක සංසන්දනය කිරීම නම් විපස්සනා වෙදී සිද්ධ වෙන්නේ නමුත් අත්දැකීම පැත්ත සමතේදී කෙනෙකුට අත්දක ගන්න පුළුවන්. මේක කවදාකවත් ද්වේෂයෙන් පීඩිත වෙච්ච හිතකට කරන්නත් බෑ. ද්වේෂයෙන් පීඩිත වෙන බව චරිත ලක්ෂණ අපලක්ෂණ වශයෙන් දැනගෙන ප්‍රයෝගයෙන් කවට කවට අවශ්‍ය සප පහසු ගන්න ටික දීලා එහෙම නැත්නම් කියනවා නම් සප්පාය කණ්ඩික සලසල අපි පෙන්ලා දෙන්න ඕනේ හිතට මේ ද්වේෂයේ අබ්බැහියක් වශයෙන් කරගෙන ගියාට මෛත්‍රියට නැත්නම් අද්වේෂයට හිත ඉඩ තියෙනවා මේක නියුරෝ සයන්ස් නැත්නම් මේ ස්නායු සල්ලි මේ වෛද්‍ය විද්‍යාව පැත්තෙන් බලනකොට ඒකදී කියනවා මේ දැනුම සංසන්දනය ගැට් ගැලපුම ගැටුම මේ ඔක්කොම තියෙන්නේ මොළයේ වම් අර්ධගෝලයේ. ඉතින් මේ හැම ලෞකික දැනුමකින්ම අපි වම් අර්ධගෝලයේ පුරවන. ඒක පුරවනකොට හැමදාම සංසන්දනය කරමින් ගැටමින් අනිත් එක්ක නයික්මන් කරන ඉක්මවා යෑමෙන් පුදුම ආතතියක් හරහා පුදුම මානසික අසහනයක් හරහා ඉදිරි චිත්තක්ෂණයේ අභිවෘද්ධිය විශාල මම අයකට විශාල මාන්නයක් ඇති කරනවා. ඉදිරි අනු චිත්තක්ෂණය පිළිබඳ විශාල ආශාවක් ඇති කරලා මේ මිනිසයා කැරට්ටලේ පිටිපස්සෙන් යන බූරුවෙක් වාගේ කවදාකවත් නොලැබෙන ලැබෙයි කියන බලාපොරොත්තුව මත අඹාගෙන යන ගතියක් එනවා. මෛත්‍රී කරන වෙලාවක විපස්සනා සමුද්දේ වෙලාවක වෙන්නේ වම්මර්ථ ගෝලියේ කියන හිත කාල්කේ වචන පාවිච්චි කරන දකුණු අර්ධ ගෝලෙ ගියාට පස්සේ දකුණු අර්ධ ගෝලයේ හැමදාම සමස්තය පිළිගන්න ලෑස්තියි. මේකේ වැඩි කුට්ටිය කනවා කියන එක දකුණු අර්ධ ගෝලයේ දන්නේ නැහැ. දකුණු අර්ධ ගෝලයේ තියෙන සෞන්දර්යාත්මක පැත්ත. අත්කාදාකත් වැඩරන්නේ. ඒ මොකද අපේ අධ්‍යාපන ක්‍රමේ සහ අපේ අතර තියෙන මේ පන්ති සටන, ඒ වගේම මේ මාන්නකාරකම් සියල්ලම මේ වම්මර්ථ ගෝලයේ තමයි ක්‍රියාවත් කරවන්නේ. පන්නේ උනන්දු කරවන්නේ. ඒක දුමාකාර දැනුම් සම්භාරයක් සහිත අපේ උපදි සම්පත්‍ය ටික හේරම තියෙන්නේ මම්මර්ථ ගෝලයේ. නමුත් දකුණු අර්ධ ගෝලයේ තියෙන වැඩ ගන්න නැති නිසා එයා පැනලා වැඩ කරන්නේ නැහැ උපක්‍රමයකින්. මේ අවධානය මම ඉඳලා දකුණට ගිය ගමන් ඒකේ බුදුහාමුදුර කෙනෙක් කොහොමදක් තියෙනවා. ඒකේ ගඳ කිලියකුත් තියෙනවා. ඔය පලාතෙන් කවුරක්ක ගිහිල්ලා නැහැ. මේකේ තමයි වැඩ කරන්නේ. ඉතින් අර ගිය පාර වරිච්චිටකට ආපු කෙනෙක් මට පොතක් ගෙනත් දුන්නා. ඒකේ තීරයලා තිබුණා insight of my stroke කියලා. අවුරුදු 30ක විතර වයසක න්‍යෂ්ඨානිය ස්නායු පිළිබඳ විශේෂඥවරියකට වම්මර්ධ ගෝලයේ නහරයක් පුපුරලා සාමාන්‍ය ගෝෂ් ගන්න බෝලයක් විතර ලේ කැටියක් කියලා. ඒ ලේ කැටිය ආපු නිසා වම්මර්ධ ගෝලයේ සම්පූර්ණ ක්‍රියා නතර වීම නිසා කතා කිරීම, අවුන් කන් දීම, ගැළපීම මතක සේරම ගිහිල්ලා. නම් පැය ගාණක් ඇතුළත මේ ඇති වෙච්ච කම්පණය නිසා අවධානය දකුණු අද්දෝට ගිය ගමන් යා කියනවා මේකට බෞද්ධයෙක් නම් කියයි කියලා නිවන කියලා. මේ පැත්තේ පුපුරු ගහන වේදනාවක්. ජීවිතේ සම්පූර්ණ හැකියාවල් නැති වෙලා. ඒ වුණාට දකුණු අද්දෝලේ කියනොත් දැයිති ප්‍රශ්නයක් නැහැ ඔක්කොම හරි මම ලෝකයේත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. මම කියලා දෙයක් ගන්න දෙයක් නැහැ. දේවල් සිද්ධ වෙනවා. මේ කය කොහොමනක්වත් නුඹේ නෙවෙයි. දැන් අපිට පේනවනේ කතා කරන්න බෑයි කියන. දැන් අපිට පේනවනේ අනිත් මිනිස්සු කතා කරලා තේරෙන්නේ නැහැ කියන. දැන් උඹට තේරෙනවනේ මේ මතක මොනවාක්වත් වැඩක් නැහැ කියන. ඒ වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. අන්න එතෙන්දි විස්තර කරලා පෙන්වන්න හදනවා. මේ දකුණු අර්ධගෝලයට මේ වම් අර්ධගෝලයේ ලේ කැටයක් දෙන්න පුළුවන් නම් ඉන්ජෙක්ෂන් එකක් මාගේ. ගියොත් දකුණු අර්ධගෝලයට මෛත්‍රී භාවනාව ඕනේ නැත්නම් විපස්සනා ඕනේ නැත්නම් මනසට තේරෙනවා මේක වැඩ දාපු දවසේ ඔය ප්‍රතිඵලය ගන්න බැරිද කියලා එයා සැකයක් පහළ කරනවා. ඒකල හැම චිත්තක්ෂණයකම කියනවා මම මුලින් මේ කැලියට පහන් වුණොත් මේ මේ ක්‍රියාකාරකම් හානි වෙන බව දන්න විශේෂඥ වෛද්‍යවරියා ඒ නිසා මට හානිය සිදු වෙනකොට මම ඉතාමත්ම සතියින් හිටිය ඒ කියන වෙහෙස නිසා එක තැනකදී හිතනලු මල් වතුර මලේ නාන ගමන් හැදිලා තියෙන්නේ පළවෙනි දැනීම ඉච්චිලා තියෙනවා මොනවක්වත් කරගන්න බෑ ටෙලිෆෝන් නම්බර්ස් මුකුත් මතක නැහැ. ටෙලිෆෝන් කරන්නත් බෑ. ටෙලිෆෝන් එක ළඟ ඉඳගෙන ඉන්නවා කොහොමද වැඩ කරන්නේ දන්නේ නැහැ. හිතනලු නිදා ගන්න. මොකද හිත ඇතුලේ එක්කෙනෙක් වුණු නිදාගත්තොත් කදා නැගිටින්න වෙන්නේ නැහැ කියලා. මොකද ලේකටේ තව වැඩි වෙනවා. හිතගෙනම ඉන්නේ කියලා. කොහේ කාවත් දන්නේ නැහැ. ඒ නිසා දිගටම ඉඳලා කොහොමද කරලා සම්බන්ධීකරණය කරගන්න තියෙනවා. ඉතින් ඒ නිසා ඇත්තටම මේ මෛත්‍රිය කියලා කියන්නේ අපිට කවුරුත් දෙන ආශිර්වාදයක් කරා. එනතර අපි නන්නා දුන්න කෙනෙක් එකක් නෙවෙයි අපේ තියෙන සමාජයේ පද්ධතිය අපේ අධ්‍යාපන ක්‍රමයේ ද්වේෂයමයි ප්‍රයෝජන ගන්නේ ද්වේෂයමයි කසකවන්නේ ද්වේෂය නිසාමයි තව හරියට වැඩි ඉක්මනට මේ ලාභ සත්කාර සම්මාන උගන්න හදනේ සෑම වෙලාවකම හිත පෙළෙන බවත් ද්වේෂය වැඩ ගන්න බවත් මෛත්‍රියට හිත නැති බවත් නැත්නම් ඉඩක් නැති වෙන බවත් දන්නවනම් එතකොට වෙන්නේ මොකද අර අපිට දක්ෂ වර්ත ගෝලෙන් ගන්න තියෙන වැඩ කවදාකවත් ගන්න නැතුව ඒක මරණය දක්වාම පැත්තකට වෙන එක. ඒ ස්නායු වෛද්‍ය විද්‍යානුකූලව කියනවා ඒ හොඳට භාවනා කරන කෙනා ඒ කියන්නේ ද්වේෂි ද්වේෂි වශයෙන් දැනගෙන නැත්නම් ඒක ආධිනව දැනගෙන මේ මෛත්‍රිය එහෙම නැත්නම් මේ සියලු දෙනා තුළම සමාන මනුෂකමක් තියෙනවා. සෑම දෙනාටම කොච්චර වැරදි කරත් නිවන් දකින්න තියෙන ඉඩක් තියෙනවා අනන්තරිය අකුසල කර්ම කෙරුවේ නැත්නම් ඒ වුණාට කෙනෙක් තව කෙනෙක් කියනවා නම් මෙයා පහත් කෙනෙක් නුදුන් නුදුනවත් කෙනෙක් දුප්පතික ආදි වශයෙන් ඒ දේවල් අතර නිත්‍ය සංඥාව නිසා පටලවාගෙන කරන මිසක් ඒ ඕන දෙයක් ඕන දෙයක් පාට වෙනස් වෙන්න පුළුවන් මෛත්‍රියට ආවට පස්සේ අනේ වගේ ඒ එන ඕන දෙයක් පිළිගන්න පුළුවන් ශක්තියක් තියෙනවා ඉතින් ඒක Taman වශයෙන් අත්දකින්නයි කියලා කියන්නේ Taman සාක්ෂි කරගෙන ඒ නිතර නිසර්ගයෙන්ම ස්වභාවයෙන් එන ද්වේෂය දැනගෙන මම මේ චර්චාවක් මට හැමදෙයක්ත් එක්කම ගැටුමක් වෙනවයි කියලා වෙලාවක් වෙන් කරන ඉඩමක් වෙන් කරගෙන සුන්දර සත්‍යයක් පහල කර දීලා සුන්දරත්වය හිතට සමවද්දන හිතට සමාදම් කරවනවා මම වෛර නැත්තික් මම නැත්තම් අවෛරය ඇති කරන ගත්තට පස්සේ අර තේරුනොත් යම් ආකාරයකට තමන්ගේ මෛත්‍රී පහන්දල්ල පත්තු කරගන්න පුළුවන් නම් අඟුලිමාලකෙත් පත්තු ඕන කෙනෙකුට පත්තු කරන්න නම් පත්තු කරපු ගමන් මනුෂයා වෙනස් වෙනවා. හැබැයි ඒක ගහපා දීලා කරන්න බෑ. ඒක බොහොම අම්මා කෙනෙක් තනෙන් දරුවට කිරි දෙන්නාසේ දින ක්‍රමයේ තමයි සර්වඥාන්සේ ඉදිරිපත් කළා තියෙන්නේ. එහෙම මෛත්‍රී කරලා යානිසන්ත දැක්කට පස්සේ ඒක රසමස උලක් කන කෙනා තමන්ගේ ප්‍රීතනත් එක්ක හදාට දරන කනවා වගේ තමන් තුළ හොඳටම මේ මෛත්‍රිය සම්පත්‍ති කර තත්ත්වයටපත් වුණාට පස්සේ ඒක Tamanට උදව් උපකාර කර ආධ්‍යාත්මික උදව් කළා වූ එහෙම නැත්නම් ඉෂ්ට දේවතාවෝ කෙනෙකුට පූජාවක් වශයෙන් නොඉන්ඩියුල් ටිකක් පූජා කරනවානේ ඒ ඇත්ත මේ වෙලාවේ මට වැඩි ආධ්‍යාත්මික ලොකු උනාට ආධ්‍යාත්මයෙන් මට ගුරු කනුරු වෙහිකට මෛත්‍රියෙන් ඉන්නවත් දන්නේ එයාට මේ මෛත්‍රී වේවා එහෙම නැත්නම් එළඹ සිට සීය Tamanට පැමිණිච්ච මොහොත සුවයලවන සමාධිපත්‍රයට යන්න පුළුවන් වේවා කිව්වොත් ඒක එහෙම දෙන්න දෙන්න පහනෙන් පහනපත්තු කරන්න ආශී තෙදවත් වෙනවා. මණිකට මණික ලං කරනකොට එළියෙන් වැටෙන්න ආශී ඒ මෛත්‍රිය දෙන්න දෙන්න තෙදවත් වෙනවනම් ඒ ඉදිරියට ගත්ත පියවර සාර්ථකයි. ඔය කාට හරි දෙන්න කරනකොට ධනන්තුරු තියෙන මෛත්‍රිය පිරිහෙනවනම් ඒ කියන්නේ දෙන්න තරම් තාම මෝරලා නැහැ කියන එකයි සාමාන්‍යව පසු කාලීන අටුවක් මතේ තියෙන්නේ. එතැයි යම් කිසි කෙනෙකුට මේ Taman තුල ඇති කරගත්තට පස්සේ ඒක සුදුසු කෙනෙකුට සුදුසු ආකාරයක දෙනකොට බෝ වෙන ගතිය තියෙනවනම් වැඩෙන ගතිය තියෙනවනම් ඒ මනුස්සයාට නොදී බෑ. ඒක බැහැියට යනවා. එතකොට ඉන්නේ ඉන්නේ ඉන්නේ අර පහනෙන් පහනපත් වෙනවාසි. මොකද පහනකින් පහනක්පත් කරාට පළවෙනි පහන් දැල්ල කිසිම අඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. දෙවෙනි දැල්ලපත් වෙන එක විතරයි වෙන්නේ. ආන්නේ වගේ මේ මෛත්‍රියේ තියෙන බෝ වෙන ගතිය. ආන්නේ බෝ වෙන ගතිය කියන්නේ තමයි ඒ කෙනාට තේරෙන්නේ අපි වටිනා බුද්ධෝත්පාද කාලය ලැබුවත් වටිනා මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවත් අපි ක්ෂණයට ලැබුණේ නැත්තම් අපි කල්යනිකාශයකට නැත්තම් ධර්මාන ධර්ම ප්‍රතිපත්තියට ගියේ නැත්තම් අපිට ඒකේ කවදාකවත් බුද්ධියක් නැහැ. තව කෙනෙකුට බුද්ධිය දෙන්නත් බෑ. එනිසා යම් මොහොතක තමයි මෛත්‍රී මේ ටික මේ වටිනාකම තේරුම් ගත්ත දවසේ අනේ අනික් කට්ටන්නම් මේක තියෙනවා හේත් යහ ක්‍රමයට කල්පනා කරන්න ගන්නවා. යෝනි කල්පනා කරන්න ගන්නවා නම් කියලා ඒ ඇත්තන්ට ඒ දීමේදී ඒ මෛත්‍රිය බෝ වෙන රෝගයක් බවට නැත්නම් බෝ වෙන දෙයක් බවට පත් කරගන්න පුළුවන්. එනිසා අපිට ඉන්න ජීවිතේ කොහොමඩක්වත් සමහර වෙලාවට ළඟට යනකොටම අපිට ලොකු සෙනෙහසක් පහළ වෙනවා. තව සමහරව ඉන්නවා ඇසුරු කරනකොට හරි වෙහෙසක්. හරි කරදරයි ඉන්න අපරබැරිකමට ඇසු කරනවා මිසක ආන්නේ වගේ තමන් තුල තමන්ට ප්‍රේමය මෛත්‍රිය වෛරය ඇති වෙච්ච දවසේ එයාට ඕන තරම් අනික් වෛර කරන කෙනෙක් හෝ වේවත් සමමිතයි කෙනෙක් වේවා කවුරුත් එක්කත් මනුස්සකම දැක ගන්න. ඒ නිසා ඒ තුලින් පුංචි සමාජ සන්දර්භයක් ඇති කර ගන්න පුළුවන් යම් කිසි කෙනෙක් කියනවා නම් අද සමාජය සදාචාරයෙන් පිරිහෙනවා ධර්මයෙන් තරං වෙනවයි කියලා අන්නේම කියන කෙනාගේ කියන වෙලාවේ Tamanටවත් මෛත්‍රියක් නැහැ කියන එක නම් ඇගිල. යම් කිසි කෙනෙක් කියනවා සමාජයේ තරම් පිරිහෙන බව තිබුණත් සමහරක් කොටසක් වෙනදටත් වඩා ධර්මයේ යෙදিলা වෙනදටත් වඩා අපකප්ප වෙලා ඒ තියෙන දුක සමා සංසාරගත මේ වේතකර தත්ත්වයේ සංවේගයක් බාටපත් කරගන්න පිළිසෙ දියුණුවක් තියෙනවායි කියලා නැත්නම් මේ අඳුරු වලාවේ රිදී රේඛාවක් තියෙන කියලා ඒ දකින්න කෙනා තුල හොඳ ප්‍රකමනශීලී මෛත්‍රියක් තියෙනවා ඒ නිසා හොඳට කියන්න පුළුවන් යම් වෙලාවක තමන්ගේ හිත මෛත්‍රිය ආවන මේ ලෝකය බොහොම සුන්දරයි යම් වෙලාවක තමන්ට ද්වේෂය ආවනම් ලෝකයේ බොහොම නුරුස්නා ගති ඇඹුලක් කහට ගතියක් වෙන්න පටන් ඒ නිසා ලෝකයේ කල්යාණ මිත්‍රේ දකින්න හම්බ වෙන්නේ සමන්ට තමන් කල්යාණ මිත්‍රෙක් පිච්ච කෙනෙකුට පමණයි. තමන්ට තමන් කල්යාණ මිත්‍රයක් ඇති කරගත්තේ නැති මිනිස්සුෙකුට බුදුන් පහල වුණත් ඒ බුදුන් බව තේරුම් ගන්න පුළුවන් කමක් ලැබෙන එක නෑ. අසූමා ශ්‍රාවකයන් ආවත් අඳුනගන්න පුළුවන් එකක් නෑ මොකද Tamange හිත කර්මාවරණයෙන් වැහිලා තියෙන, ද්වේෂයෙන් වැහිලා තියෙන, නීආවරණකින් වැහිලා තියෙන. ඒ නිසාට ළඟට ආවත් අඳුනගන්න බැහැ. ඒ අර සර්වචනාචි වැඩ ඉන කාලේ ඔය කන්දරක සූත්‍රයේදී ඒ පුදුලෙක් සර්වචනාසේ විතර පැමිණෙනවා. මෛත්‍රියටම සම්බන්ධ දෙයක් නෙවෙයි නමුත් ඔය ලොකු ස්වාමීන් වහන්සේ ඉස්මතු කරලා පෙන්වන්නේ නැහැ මාස සාමාන්‍ය යහපත් මිනිස්සෙක්. එයා මේ අශ්වවෙලඳාම යන කෙනෙක්. ඉතින් ਸਰවඥාන්සේ ළඟට ඇවිල්ලා ආස්වින්දු පිනියන් දීප කැමටියක් ගෙනලා පූජා කරලා කියනවා ස්වාමීන් වහන්සේ හරි සන්තෝෂයි දකින්න හම්බුණාට මමත් මේ පොයද පිළ ගන්න කෙනෙක් කියලා මේ සල්ලාම සල්ලාම කතා කරනවා. මේ ਸਰවඥාන්සේත් මුල පුරනවා. කතාවට මුල පුරලා ਸਰවඥාන්සේ කියනවා මේ ජීවිතයේ තමන්ට තමන් මිත්‍ර වෙන කෙනෙක් ඉන්නවා තමන්ට තමන් ද්වේෂ කරන කෙනෙක් ඉන්නවා අනුන්ට මිත්‍ර වෙන කෙනෙක් ඉන්නවා අනුන්ට ද්වේෂ කරන කෙනෙක් ඉන්නවා අන්නේම පුද්ගල චරිත හතරක් මේ ජීවිතේ තියෙනවා අදට මේ මනුස්සයා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ ගැඹුරු බණ කරන ඉන්න වෙලාවක් නැහැ මට ගෙදර වැඩ තියෙනවා යන්න ඕනේ. ඉතින් බුදුජානනාංශ කියනවා එහෙනම් කාලය දැනගන්නයි කියලා. ඉතින් මනුස්සයා බුදුජානනාංශ වන්දනා කරලා යනවා. ගියාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ උපස්ථානට ආවට පස්සේ කියනවා ආනන්ද මේ අත්තන්තර බහින්තට පරන්තප ආදි වශයෙන් මේ හතර පුරුෂ වර්ගයේ දැක්කනම් මේ මනුස්සයා සෝවාන් වෙන්න පිළිතුරුයි. හැබැයි එතකොට ගිහිල්ලා. ඒක ආනන්ද ස්වාමීන් වහන්සේ අප වෙනුවෙන් ඉදිරිපත් කළා කියන අවසරයි ස්වාමීන් වහන්සේ පේස ක්ෂණේ පන්නගත්තා මට මතු පහළ වෙන විනීය ජනතාවට අනුකම්පා වේච සර්වඥාන්සේ දේශනා කරන්න කැමති ඒ අත්තංකප අරන්තප ආදි වශයෙන් තමන් තවන අනුන් තවන තමන් කැමති හතර වර්ගයේ දේශනා කරන්න කියන සූත්‍රෙ දිගට යනවා. මොකද ඒසට බැරි වුණා බුදුන් දැකලා බුදුහාමුදුරුත් එක්ක මාතෘකාවක් පටන් අරගෙන බුදුහාමුදුරුත් දෙන්න හදන දේ ගන්න බැරි වුණා. මොකද gedara වැඩ හින්දා. ඒගොල්ලෝ දන්නවනේ මොන જાති කෙරුවක්වත් එක වෙලාවක් ආවට පස්සේ කඩදාසි ලිපේ දාලා ආවා වගේ දූවගෙන යන්න ඕනේ ඒ වැඩ කරා. ඉතින් ඒකකොට ඒ මන කණ්ඩද කියන්නේ. ඒක මෛත්‍රී සම්බන්ධ නෑ නමුත් මම මේ කියන්න හදන බුදුන් පහල වුණත් ඒක වැඩ ගන්න දෙපැත්තක අවශ්‍යතාවය තියෙනවා. ඒක නිසා යම් වෙලාවක මේ ලෝකේ දිහා ඒ විදිහට සුන්දර මනසකින් යුතුව සුන්දර වශයෙන් බැලීම ਸਰවචනාචේ ප්‍රතික්ෂේප කරලා නැහැ. බුදුන්සේ දේශනා කළා තියෙනවා සුභ පරමාහම් භික්ඛවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි ඉදපඤ්ඤස්ස කුලෝ උත්තරින් අපඩි විච්ඡන්තස්ස මානි මේ සුභය පරමාර්ථ කරගෙන කියන්නේ හොඳ පැත්ත දැකගෙන සුභ පරමාහම් භික්ඛවේ මෙත්තා මෙත්තෝ චේතෝ විමුක්ති වදාමි මේ මෛත්‍රී චේතෝ විමුක්ති කියලා කියන්නේ දෙයක තියෙන හොඳ පැත්ත බලන්න ඉදපඤ්ඤස්ස පුද්ගලෝ මේ ශාසනයේ ප්‍රඥාවන්ත පුද්ගලයා උත්තරින් අපට විඥාන්තස නිරහත් දකින්න වෙනකන් මේක තමයි අපිට තියෙන සකන. මේක තමයි අපිට තියෙන අශ්වසිල්ල. ඉතින් අපි නිතරම මොන සංසිද්ධිය වුණා ඒකේ තියෙන හොඳ පැත්ත බලන ගතිය තමයි මෛත්‍රී කියලා අපි ඉස්සරහට යන්නේ. එතකොට අර ද්වේෂයට මේ දේවල් කපනකොටම වෙන් කරන සංසන්දනය කරන ඒ තර්ක මනසට එච්චරම මුදුපත් වෙන්න වෙලාවක් නැහැ. මෛත්‍රී ඉස්සරහට එන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ උපක්‍රම ටික වැටෙන්නේ සමත ක්‍රම. සමත ක්‍රමයේ වශයෙන් කෙනෙක් මය ද්වේෂයෙන්කොට ද්වේෂයෙන් කලින්ම ඒ අවශ්‍ය කරන්නා වූ මෛත්‍රී පරිසරය සකස් කරගෙන ඒක හරියට යුද්ධයේ දරුණු අවස්ථාවක ඒක ඇතුළේ තියෙන බංකරයකට ගිඟගත්තා වගේ තමයි අරසවෙන්නේ. අරස වෙලා හිත හදාගෙන ආයෙ යුද බිමට යනවා. ඉතින් ඒ සඳහා තියෙන ක්‍රම තමයි ඔය මෛත්‍රී භාවනා වශයෙන් අපි හඳුන්ලා දෙල කියන්නේ ඒකේ තියෙන වෙනම කියන දෙයක් නෑ අවෛරේම තමයි කතා කරන්නේ. ඒක නැත්තම් කියන්න පුළුවන් සෑම ලෙඩකටම කායික මානසික ලෙඩකටම හේතු වෙන්නේ මේ ව්‍යාපාදය. ඒ නිසා ව්‍යාබාධ කියලා සමාන වචන දෙකක් තියෙනවා ව්‍යාපාද ව්‍යාබාධ. ව්‍යාබාධ කියන්නේ ආබාධ වලට ව්‍යාපාද ව්‍යාබාධ දෙක සමීපව ගමන් කරන ගතිය ශාසනයේ පේන්න තියෙනවා. නමුත් අපි ලෙඩ සනීප කරගන්න කැමති නමුත් අපිට අර ද්වේෂය නැති කරගන්න, ගැටීම නැති කරගැනීමේ උපක්‍රම ජීවිත ක්‍රියාත්මක කිරීමේදී අසුබාන ගතියක් තියෙනවා. මෙන්න මේ හදාගත්ත පසුබිමදී අපි කොහොමද මේ ව්‍යාබාධය ව්‍යාපාදය විපස්සනායි බලන්න. අපි සීලෙන් දන්නවා සිල්පද රැකලා නොකරන කච්චටි. සමාධියට වැදිලා ධ්‍යානයකට සමවැදිලා හෝ මෛත්‍රී සුබ පැත්ත බලන පැත්තේ පුළුවන් තරම් හිත සුන්දර පැත්තේ පවත්වන්න. ඒක ලෙඩා ඔපරේෂන් කරනකම් හිරිවට්ට ගත්තා වගේ වැඩක්. නමුත් මෙතෙන්දී ධර්මානුපස්සනාදී සර්වචන් වහන්සේ මේ උපක්‍රම දෙකක් කරලා ලදලද අවස්ථාවේදී ශිල්පද මාර්ගයේ හිර කරලා අල්ලගෙන ලදලද අවස්ථාවේ මෛත්‍රියෙන් ප්‍රශ්නට උත්තර දීලා හැකි හොඳට සතියේ තියෙන වෙලාවක හොඳට සමාධියෙන් තියෙන වෙලාවක ඒ මේ මෛත්‍රිය මේ ව්‍යාපාදයේ කියන චෛතසිකය අමුද්‍රව්‍යයක් පාඩපත් කරන ආනාපානේ වගේ කර්ණක් පාඩපත් කරගෙන නිමිත්තක් පාඩපත් කරගෙන ඒක එනකොට මෙහෙමයි යනකොට මෙහෙමයි ගියාට පස්සේ මෙහෙමයි කියලා ඒකේ මුලැමැදාග බැලීම තමයි මේ ධර්මානුපස්සනා කොටසදී ව්‍යාපාදයේ ගැන සඳහන් කරන්නේ. ඉතින් සම්තිමේ අජත්තං ව්‍යාපාදං අත්තිමේ අජත්තං ව්‍යාපාදෝදි පජාන. තමන්ගේ චිත්තසංතානයේ ව්‍යාපාදයක් නුරුස්නා ගතියක් තරහවක් ආවනම් ඒ තරහවට තරහ වෙන්නේ නැතුව මගේ චිත්තසංතානයේ දැන් ව්‍යාපාදේ කියන බව දැනගන්න පුළුවන් කියන එකයි ධර්මචනාංශයේ දෙන විශ්වාසය. අපි කියනවා අපිට කීටි ගිහිලා කියලා කිව්වම 100ට 100ක් නෑ. උන්ටම 99ට තද වෙලයි කියලා එහෙම අපි ඉලක්කම් වල සමානලාට කියන්නේ. උන්ටම කේන්ති ගිහිලා කියන්නේ මේක ඇත්තක් තියෙන කවදාකවත් 100ට 100ක් කේන්ති යන්න බෑ. ඒ මොකද 100ට 100ක් කේන්ති කිය සතියට ඉඳ තියෙනවා ඒක දැනගන්න. එයාට කෙනෙකුට වාර්තා කරන්න පුළුවන් මට කේන්ති ගියයි කියලා. ඉතින් කේන්ති ගියා නම් කේන්ති කියව දැනගන්න විදියක් නෑ. 100%ක්ම ගියා. ඒ නිසා හුදුවර තේරෙන. සතිය මට මෙහෙම කියන්න ඉඩ දෙන්නේ. ව්‍යාපාරයේ 99ක් නැග්ගත් සතිය එකක් තිබුණත් ඒක තිබුණා. ව්‍යාපාරයේ 99ට තද වුණා. ඉතුරු එක සතිය සමාදන් වෙච්ච මනුස්සයගේ සතිය අර 99ක් වෙන ව්‍යාපාරයේ බලව ඉතින් සර්වචනාංශය සඳහන් කරලා තියෙනවා උඹ සති සමාධිය දිනු කරගත්තොත් උඹට ඔය මහා හිමාල පර්වතයත් පලන්න පුළුවන් ඔය කුණු අවිද්‍යාව ගැන කොමන කතාවද? ප්‍රශ්නේ තියෙන්නේ අපි සමාදන් වෙන්නේ සතියේද ව්‍යාපාදයේද කියන එකයි ප්‍රශ්නේ. අපි අඬාව ගන්න උත්තර ගන්න යන්නේ ව්‍යාපාදයේ සමාදන් වෙච්ච වෙලාවට. අපිට මතක නැහැ මේ ව්‍යාපාදේ දැනගැනීමේ සතිය තිබුණ බව. බුදුජනනාංශය කොම් වෙකලා කියනවා අත්තිමේ අත්තිමේ අජත්තං ව්‍යාපාදං සම්තිමේ අච්චත්තං ව්‍යාපාදෝති පදාන. Taman ළඟ ඇති වූ ව්‍යාපාදේ මගේ ළඟ ව්‍යාපාදේ තියෙනවා කියලා දැනගන්නවා කියන එක මොන්න තරම් විප්ලවීය ප්‍රයෝග මේ ප්‍රයෝග වචනයක්ද කියලා හිතන්න. ඉදිරිපත් කිරීමක්ද කියලා හිතන්න. ඒක හිතපදින්න කියන්න පුළුවන් වෙන්නේ 99ක් තද වෙලා හිටියා. Tamanට තද වෙච්ච බව. මේකට සිංහලෙන් තද වෙනවා කියනවා නගිනවා කියලා කියනවා කීටි ගන්නවා කියනවා නුරුස්නා ගතියනවා කියලා කියනවා කීටි කියනවා ඒ කීටි ගියත් භාවනා කරපු කෙනෙකුට තේරෙනවා මම තරම් නොවන දෙයක් වුණාට කීටි කිල්ල ඉන්න බව දැනගන්න පුළුවන්. ඒතර සුභ පරමාම්බික වේ මෙත්තා චේතු විමුක්තිය කියලා කියනහට 99ක් වෙච්ච තරහව නෙවෙයි මම මාගේ මගේ ආත්මේ කරගන්න හදන්නේ. ඒක දැනගත්තා වූ සතියේ යාට කියනවා 99ක් කේන්ති කියලා තියෙන උඹ හොඳ යුතුයකමක් ඉෂ්ට කරේ උඹ සත් කේන්ති කියව දැනගන්න දැනගන්න පුළුවන් ගතිය පාවා දුන්නා උඹ හිතියනේ එතන කියලා ඒ තමන්ගේ සත්‍ය සමාදන් සත්‍ය නැවත නැවතත් කල්පනා කරන්න පටන් අරගත්තොත් එයා උත්සාහ කරાવી 98 දී සති දෙකක් තියාගන්න කේන්ති 97ට නගිනකොට සති තුනක් තියාගන්න කේන්ති 97ට නගිද්දී සතිය හයක් තියාගන්න. ඕමම ගිහිල්ලා කවදාද කේන්තිය 66ට ගිහිල්ලා සතිය 33 වෙච්ච දවසේ විභාගේ පාස්. 100ක් නැති කරන්න ඕනේ නැහැ. මම නැවතත් කියනවා. 33 ලකුණු හම්බෙනකන් තමයි සටන තියෙන්නේ. මම මගේ පාස් කරපු කිසිම විභාගයකට ඉතර සම්මාන ලැබු මිනිහෙක් නෙවෙයි යන්තම් ලකුණු 33න් පාස් වෙච්ච මිනිහෙක්. ඔය යුනිවර්සිටි යන වෙලාවෙත් සබ්ජෙක්ට් හතරට S3ක් විතරයි මට තිබුණේ. මම හිතාගත්ත ඩිග්‍රී කරපු ගමන් මම MSc එකක් කරනවා ඒකට ඩිග්‍රී ගානට උඩින් මම යනවා. ඒ වගේ 33 ගන්න 33 ගත්ත දවසේ ඒ සතිය එහෙම නැත්නම් ඒ මයිටින් අපි ඇති කරන සුභ සංඥා වගේ මේ සතිය 1 2 3 4 5 ක්‍රමයට අනේක තමයි යොන්සුමනස්කාරය කියන්නේ එක දී ඇති සාධකයක්. කවදාකවත් 100ක් සතිය කියන්නේ නැහැ. ඒ කියන්නේ ටික බල දැනගන්න. අන්න ඒක සමාදන් වෙලා අනිත් දවසේ අධිෂ්ඨාන කරන්න මේක 98ට එනකොට සතියේට පොඩ්ඩක් තව ඉඳ කියලා නතර කරා. අන්නේම ගිල්ල ගිල්ල ගිල්ල සතිය ඊට 10 15 20 ගිල්ල 33 නකපු දවසේ තමයි හිතෙනවා බොහොම තාලයකට වරෙන් එනකොට මම කවදාකවත් තරහින් නෙවෙයි ඉන්නේ තරහගෙන ඇවිල්ලා යන හැටි බලාගෙන ඉන්නයි කියන්නේ. අන්නේ විදිහට මේකට අභියෝගශීලීව බලන්න පටන් අරගත්තොත් යම් කිසි දවසක තීරෙයි සතියෙන් ඉන්නවා අසන්තං වාජ්ජත්තං ව්‍යාපාදං නත්ති මේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජාන. තමන්ට තේරෙයි මේ මේ මම මෙතන නිතරම සටන් කරන යුද වදින මගේ සතුර දැන් හිතේ නෑ කියලා. මගේ හිතේ තරහ නෑ. ඒ බව තේරුම් ගන්න වෙලාවේදී ආශාව තියෙන්න ඉඩ තියෙනවා. නිදිමත තියෙන්න ඉඩ තියෙනවා. එතකොට මේ මනුස්සයාට නිින්ද යනවා කියලා කියන්නේ එන ජොලි වැඩක්. දැන් තරහ නැහැ නේ. තරහ දිනන නිින්දන්නේ. ආශාවකුත් තියෙනකොට හිතෙනවා මම ද්වේෂ චරිතයක්. මගේ දැන් මේ තරහව නැහැ. ඒ වෙනුවට වෙන කුණු කන්දලයක් තියෙනවා. මොකද ආශාව. නමුත් එයා මේ ආශාව දකින්නේ ආශාවයි තරහයි එක හිතේ තියෙන බෑ. එනිසා ද්වේෂ චරිතයට ආසාවක් එනකොට මෙතනවා මම දැනට අර ඒ ඒ දැඩි බන්ධනේ නිදහස් හැබැයි ඒක ආශාවක් තියෙන කියලා පශ්චාත්තාපයක් නෙමෙයි ගන්නේ තරහක් නෑ කියලා සතුටුට කාරණා. එක එක් කුසල එකට ගන්න එකයි තියෙන්නේ. ඒ නිසා අසන්තං වා අජත්තං අභ්‍යාපාදං ව්‍යාපාදං නච්මි අජත්තං ව්‍යාපාදෝදි කියලා කියන එක ඒක වචන හරබයක් කියන. හරියට දැනගන්නවා මට මම සාමාන්‍යයෙන් තරහ යන කෙනෙක්, රුස්සන් නැති කෙනෙක් මේ වෙලාවේ තරහ හිතෙන්නේ නැහැ. ඒ වෙනුවට වෙන අකුසලයක් තියෙනවා. ඒකවල දැනගන්න පුළුවන් තරහ තියෙනකොට මෙහෙමයි, ආශාව තියෙනකොට මෙහෙමයි, මෝහය තියෙනකොට මෙහෙමයි, සතියෙන් කරනකොට මෙහෙමයි කියලා ඒ ද්වේෂයේ ඇති නැති වෙනස ආස්තික නාස්තික ස්වභාවය දකිනකොට තේරෙනවා මේකත් මිනිස්සයාටමයි දෙයක් මේ තරහව නැති නැති අවස්ථාව. ආශාවල් තියෙන අවස්ථාවල්. එතකොට ඒකේ තියෙනවා ප්‍රයෝග වශයෙන් වටිනාකම තරහ නැතිකම ඒ තියෙනවා දැනගන්න තරහ තියෙනකොට දැනගන්න දෙකේදීම සතිය තියෙනවා. ඒ වගේම අසන්තං වා අජත්තං ව්‍යාපාදං උප්පාදෝ හෝති තංචපදා. එimhe ආශාවක තිබුණ හිත තරහවකට හැරෙන වෙලාවේදී දැන් මගේ හිත නැත් තරහවක් ඇති වෙන වෙලාව කියලා ඒ පෙරලිය සිද්ධ වෙනකොටම ආශාවක තිබුණ හිත, නිින්දක තිබුණ හිත තරහවකට පෙරලෙනකොට නැති තරහක් ඇති වෙන්නේ. ඊට පස්සේ ඒ තරහ වැවිලා තමන් පෙළලා, දවලා, තවලා, වද දීලා යන වෙලාවක් යනකොට සන්තං වාජ්ජත්තම් ව්‍යාපාදං පයින්නෝ හොති තියෙන අද ඇතුළත තියෙන ව්‍යාපාරේ දැන් ගෙවිමින් පවතිනවා කියලා නැති භාවයටපත් වෙනවා කියලා යන ව්‍යාපාරේ පිටිපස්ස පැත්ත දක් ගන්න පුළුවන්. ආන්නේ විදිහට ව්‍යාපාරේ සම්බන්ධයෙන් ඇති හැකිය දක්ගන්නේ නැතුව සමත උපක්‍රමේ හෝ සීල උපක්‍රමේ ශීර්ෂියක් උත්තර ලැබෙන්නේ. එනිසා යෝගාවචරයට විද්ධ වෙනවා අර උපක්‍රම දෙකම තමන් කෑයන තුරට තමන්ගේ ආත්ම ගෞරවයක් වෙන සීලය රැකගෙන සදාචාර ජීවිත රැකගෙන ඒ සති සමාධි මුදුන්පත් වෙච්ච ඊලාවක ස්වභාවයෙන් එන පුංචි පුංචි තරහවල් නුරුස්නා ගති පවතිනකොට මෙහෙමයි එනකොට මෙහෙමයි යනකොට මෙහෙමයි කියලා ඒ දිගට පවත්තන ගතිය ආනාපාන සති භාවනා කරන කෙනෙකුට අත්දැක ගන්න පුළුවන් වෙන්නේ ඒ ආනාපාන දිගේ කරගෙන යනකොට හිතවිලි වගේක් වෙනවා නිදර්ශනයක් වශයෙන් ඒතකොට යම්ම චිත්තක්ෂණයක තමයි මේ මගේ හිත තියෙන්න ඕනේ ආනාපානෙ දැන් තියෙන්නේ හිතවිලි වල කියලා දැනනකොටම හිතවිලි කෙරේ නුරුස්නා ගතියක් එතකොට හිතනවා මේක නැති කරන්න ඕනේ. මේ හිතවිලි නැති කරන්න ඕනේ. මම නැවතත් ආනාපානට යන්න ඕනේ කියලා සමහර විටක ආනාපානෙ හයියෙන් ගන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් හිතවිලි වලට ද්වේෂ කරනවා. ඒ දේවල් තමයි විපස්සනා මේ පක්‍රම දන්නේ නැති කෙනා කරන්නේ. නමුත් යෝගාවචරය හොඳට සංචිත්‍ය හොඳට දක්නාසුලුව ආශ්‍රස් ප්‍රසවාසය කරගෙන ඉන්න ගමන් හිතවිල්ල වලට හිත පිට යන එක හිට වෙනවා ඒකට හිත පිට ගිය බව <clears throat> දැනගත්ත ගමන් දෙකක් වෙන්න පුළුවන් හිතවිලි දිගේම අභිරමණය කරන්න පුළුවන් නැත්නම් හිත නැවත ආනාපානට එන්න පුළුවන් ගොක් වෙලාවට බැලුවොත් හිත පිට ගිය බව දැනගන්න තරම් සතියක් බයලජ්ජාවක් තියෙනවනම් ආපහු අරමුණට එන්න තියෙන අවස්ථාවක් තියෙනවා. ආන්නේ අරමුණට එන අවස්ථාවට පස්සේ නැත්නම් අරමුණට ආවට පස්සේ තාම හිතවිලි තිබුණා කියන द्वේෂයේ දේශය ඉතුරුව තියෙනවනම් හිත තියෙන්නේ පෙළෙන. කෙනෙකුට පුළුවන් නම් මගේ හිත හිතවිල්ලට ගියා. දැන් හිතවිල්ලෙන් ආපහු ආවා. ආවට පස්සේ ඒ වෙච්ච සිද්ධිය ගැන පශ්චාත්තාප නොවි නැවත ආනාපාන සාදර වෙන්න එවනම් අර ද්වේෂයට වෛර නොකරන ගතිය කම්පා නොවෙන ගතිය එයා අහලා තියෙන්න ඕනේ කලපුරුද්ද තියෙන්න ඕනේ ලැස්තිය තියෙන්න ඒ නිසා පිට පිට යාම ඇත්තටම පශ්චාත්තාපයට හේතුවක් තමයි නමුත් හිත පිට පිට ගිය හිත නැවත පැමිණීම සතුටට කාරණාවක් ඇයි ඒක සමාදන් වෙන්නේ? ඒක සමාදන් වෙන්නේ නැතුව පිට ගිය එකටම පච්චත්තාප වෙන එක සාක්ෂියක් වෙන්නේ පොහොරක් වෙන්නේ ද්වේෂයටද සතියටද? සාරිපුත්‍ර සංසේ තනියට කුසල කියනවා හිත පිට යන එක පශ්චාත්තාපයක් වුණාට පිට ගිය හිත නැවත පැමිණීම සතියේ බලවත් ශක්තිය ඒ බලවත් ශක්තියට සමාදම් වෙන්න පුළුවන් වෙන්නේ පශ්චාත්තාප නොවන හිතට තමයි. පශ්චාත්තාප වෙන හිතට නැවත පැමිණීමේ සතුට බුද්ධ විඳින්න වෙලාවක් නැහැ. මොකද පෙළෙන. එනිසා උන්වහන්සේ කියනවා ප්‍රමාදේන කම්පතිටි සති බලං. ප්‍රමාදයට වැටුණ හිත පිට යනවා කම්පා නොවීමේ ශක්තියක් උඹට තියෙනවා. අන්න ඒක සමාදම් වෙයන්. එතකොට සාමාන්‍ය සතියක් නෙමෙයි තමයි ළඟ තියෙන්නේ සති බලයක්. එනිසා සතිය බලවත් සතියක් වඩපත් වෙන්න අතුරු ආන්තරයින්ට පිටුවිලියයි ශබ්දෙයි වේදනායි ඉබේම හිත නැවත ඒ දේවල් වල තරන් දිලා පිටුපිට ගිහලා අපව එන වෙලාව බannකොට ද්වේෂය පිළිබඳ හොඳ ලස්සන පාඩමක් ඉගෙන ගන්න පුළුවන් ද්වේෂය කරන්නේ අපිව පසුතව. නමුත් පසුතැවීම කෙලෙසයක් හිත පිට ගියාට කමක් නැහැ මම ආපහු ආවට පස්සේ ආනාපානේ ඉඳපතන ඉඳලා කරගෙන යනවා කියලා පසුතැවීම පිටු දකින්ද සූදානම් ශරීරයෙන් ගියෝ පිට පිටෙන හැම වෙලාවෙම නැවත පැමිණීමේ සතුට සමාදන් වෙන්න වෙන්න වෙන්න ඒ යෝගාචර තේරුම් ගන්න ඕනම සංසිද්ධියක පශ්චාත්තාප වෙන්න කාරණාවක් තියෙනවා සතුට වෙන්න කාරණාවක් තියෙනවා බුදුජානනාංශයෙන් පෙන්ලා දුන්නේ මේ සතුට වෙන කාරණාව ඒකට සමාදන් වෙන්න නම් අර සීලේ තියෙන්න ඕන. සමාධිය වශයෙන් මෛත්‍රී බලලා තියෙන්න. විපස්සනා වශයෙන් කවදාකවත් නොකරපු මේකට මේ කියන විප්ලවීය ක්‍රමයක ඒ සතියට කාරණාව කරන්න දෙන්න ඕනේ අපි උනන්දු කරවන්න ඕනේ සතියට නැවත ප්‍රත්‍යජල පිට ගෙදරදී ප්‍රත්‍යජල පිට නැවත ආවට පස්සේ පශ්චාත්තාප නොවි එක බාර ගන්න පුළුවන් ගැතියකට එනවනම් ඒ යෝගාවචරයට එnde ende ende ende ඉඳගෙන හිටියත්, සක්මනේ හිටියත්, gedara tore කටයුතු කරත් මේ සංසිද්ධිය හරහා හැම වෙලාවකම පිට පිට යන හැම වෙලාවකම සැලකිල්ලෙන් ඉඳලා ආපහු එනවා කියලා බල්ලා එනවනම් පශ්චාත්තාපයෙන් අමතක කරලා දිගට කරගෙන යන්න පටන් අරගත්තොත් ඉඳගෙනම ඉඳ හම්බුනේ නැහැ ආනාපානම කරන්න හම්බුනේ නැහැ කියලා ප්‍රශ්නයක් වෙන්නේ ඕන වෙලාවක ඒ සතිය බලමහිමය උරගාමින් එව නැත්නම් අන්නරේ තියාගනිමින් ඉදිරියට යන්න යන්න යන්න තේරෙනවා මේ ව්‍යාපාදයේ පිළිබඳව තරහව පිළිබඳව නුරුස්නාගතිය පිළිබඳව අවබෝධයක් ලැබුවොත් ඒ අවබෝධය කවදාකවත් Tamange පෞද්ගලිකත්වයට සීමා නැහැ. ඒක ඕනම ජන සමාජ ඕන කෙනෙකුට කරයි. Taman කියන Tamange සීමාව ඇත්තේ අවබෝධය ලැබුවට පරිශ්‍රණය කරාට අමුද්‍රව්‍ය ගත්තට ඒ ධර්මය සියලු දෙනාටම පොදුයි. තරහ ගියාට පස්සේ වැඩ කරන හැටි කාටවත් පොදුයි. ඒ නිසා යම් කිසි කෙනෙක් මොන තරහ ගියාට කමන්නේ මම ඊට පස්සේ හරි ගියාට පස්සේ මම ඒකට සමාව දීලා නොසැලෙන මනසකින් සතිය වඩන්න ඕනේ කියලා දිනු කරගත්ත පුද්ගලයෙකුට තව කෙනෙකුට තරහ ගිල්ලා ඉන්නව දකින්නකොට ඒකෙන් අවස්ථාවක් අවස්ථාවාදී වෙන්න හිතෙන්නේ නැහැ. යට තේරෙනවා මට මට සමාව දී ගන්න පුළුවන් වුණා නම් අනිවාර්යයෙන් මේ මනසෙන් සමාව දෙන්න පුළුවන් දී යුතුයි. ඒක තමයි දේවගතිය. නිසා තමන්ට තමයි මෛත්‍රී කරන මනුස්සයාට අනුන්ට මෛත්‍රී කරන එක ලේසියි. තමන්ටව සමාව දෙන්නේ නැති මිනිස්සෙකින් කවදාකවත් බලාපොරොත්තු වෙන්න බෑ. තව කෙනෙක්ගේ වැරද්ද සාවධානව අහගෙනවත් ඉන්න පුළුවන්. නඩුවේ සාක්ෂියව සම්පතත් බැරි. ඒ වෙදිනා තීන්දුවත් අර වගේම තමයි. ඒ නිසා තමන් තුළ වෙනදී අවබෝධ කරගෙන ඇතුළට යන්න යන්න යන්න යන්න තමන් තීරෙනවා ඒකේ පුද්ගලිකව භාවනා මධ්‍යස්ථාන කියලා කලින් කියලා භාවනා කළා. ඒ මනුස්සයා ලැබෙන දැනුම මුළු ජන විඥාණයට පොදු ජන දැනුම. ඒ නිසා ඒකදී ඔయిత වැඩි දුක් විඳත්, ඔయిత වැඩි හිත දුර්වල වෙන තත්ත්වවලට ගියත් ඒ ලැබෙන දැනුම විශ්වසනීය නැත්නම් විශ්වගත දැනුමක් නිසා අපේ ජීවිතයේ සංසාරෙම ඉස්සලම්මතාවට වෙන්න තු මේ වගේ පරිශීලනයක් අපි කරා. ඔය මෙතෙක් කාදාපත් කරලා. ඒ නිසා ඒකට සීලයක ඉඳලා ශික්ෂාපද මාර්ගයෙන් විචක්‍රමණය නතර කරලා සමාධිය මාර්ගයෙන් පුළුවන් තරම් පරිඋත්ථාන කෙලෙස් පිළිබඳව මාරු කරන විසමරාගෙන වරින් වර හෝ එන ඒ ද්වේෂය ද්වේෂ වශයෙන් ආවෝද කරගන්න පුළුවන් වුණොත් ඒ බුද්ධියට තේරෙන්න පටන් අර ගන්නවා මේ තමන්ගේ කරන මේ තනි භාවනාව නිසා අපි බුදුහාමුදුරන්ගේ කාලේ තිබුණු භාවනාවේ මේ කාලයේ යත් තිබුණු කාල පරිසරය අපිට ගෙවම් කරා ඒ වගේම තමනුයි ළඟ ඉන්න තව කෙනෙකුට තරහ එන අතර තියෙන දේශ පරිසරයක් ගෙවම් කරලා මේ හිතපල ධර්මයකටයි මේක වැඩ කරන්නේ මටත් තේරෙනවා මේ තේරුම් නැතුනට මේ ළඟ භාවනා කරන එකවත් වෙන්නේ ඕකම තමයි කියලා අච්චත මෙච්චන මෙච්චත කොච්චරද කියන ක්‍රමයට එහෙම නැත්නම් අනුමාන ක්‍රමයට ණය විපස්සනාවට අනික් කෙනෙක් ඒ විදිහට විකෘති හැසිරීමකටපත් උනේ මොකද කියන එක එයාට ඒ කියන්නේ අනුකම්පා කිරීමේ ශක්තිය ඇති වෙනවා. අඩු ගානේ කියනවා මේ මට්ටමක්වත් තියෙන්න ඕනයි කියලා මනෝවිද්‍යා සායනය කරන උපදේශකවරයෙක්. එහෙම නැතුව කොච්චර ඩිග්‍රී ගත්තත් කොච්චර කතපාඩම් කරත් පොත් කෙරුවත් Tamange සංසිද්ධිය Taman හරහා දැක්කේ නැත්නම් ඒ පුද්ගලයාට අනික් කෙනා තේරුම් ගැනීමේ ශක්තියක් නැහැ. ආධ්‍යාත්මික ශක්තියක් නැහැ. නිසා භාවනා කරන හැම කෙනෙක්ම මනෝවිද්‍යාත්මක උපදේශකයෙක් තමයි. තමන්ට තමන් අනුකම්පා කරගත්ත මිනිසයා ජීවත් වෙන හැමතැනම මේකට මම කියන්නේ ආර්ගයේ දින ශොකත් සෝපරේ කියන. සිංහලෙන් කියන්නේ ශොකත් සෝපරේ. ගප්පාන ශොකත් සෝපත් නේ. ඒක දඩබඩ ගගා තමයි දුවන්නේ ඉතින් වලවල් වලට බැන බැන යනවා. හොඳ සස්පෙන්ෂන් තියෙන වාහනේ හෙන්න ගණන්. ගහ බලන් වන වාහනවල වැඩිම ගාණ තියෙන්නේ එන්ජින් පවර් එකේ නෙවෙයි. Suspension system. එචා මනුෂ්‍යගේ වටිනාකම තියෙන්නේ එයා ඒ ද්වේෂයිසිකේ හඳුනාගත්ත තරමට. මෛත්‍රිය තියෙන තරමට ඒ වෙනේ මිනිස්සෙක් ඉන්නවනම් පන්ති කාමරයක ඒ මිනිස්සයා ඒ පන්ති කාමරේ නිවෙනවා. කන්තෝරුවක ඉන්නවනම් ඒකෙන් නිවෙනවා. ගෙදරක ඉන්නවනම් නිවෙනවා. සර්වචනාචි බුදු වෙන්න ඉස්සර වෙලාම කිසాగතුමි දැකලා කිව්වේ නිබ්බුතා නෝන සාමාතා නිබ්බුතා නෝන සහපිතා නිබ්බුතා නෝන සානාරි යස්සයන් ඊදිසෝ පති මෙවැනි දරුවෙක් ඇති මවක් සනසුනවන්නේ මේ පාර යන මේ කොල්ලෙක් දඟලා මේ කියන්නේ කෙල්ලෙක් මෙවැනි දරුවෙක් ඇති පියෙක් සනසුනවන්නේ මෙවැනි පුරුෂයෙකුට ස්වප්‍රතිවිච්ච මේ චාමෙන් ප්‍රතිකරගත ප්‍රතිනියක් කරනවා නිවුණාවන්නේ. ඒක නිසා ඒක ඉන්නේ ආහන පැතිරෙන රෝගයක් වඩපත් වෙනවා. යانے යන තැන ඕනේ ප්‍රශ්නයක් අඟකට ගත්තට කවදාකත් එක ආයුධයක් කරගන්න කවුරුත් තලන්න කවදාකත් ආයුධයක් කරගන්න චත්තිඝාතනයක් කරන්න තීරණ ගන්නවා මේ මේ මේ පුද්ගලයා අද මේ කරන දේ මමත් කරලා තියෙනවා. කවදාකත් නොකරන දෙයක් නෙවෙයි. ඉතින් ඒ නිසා මට වෙන කෙනෙක් පිළිබඳ විනිශ්චය කරන්න අයිතියක් නැහැ. මට මේක පාඩමක් කරගෙන අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චර කියන පාඩමේ යනකොට සමාජ සංසිද්ධියක් වුණා තමයි තියෙන නුරුස්න ගතියක් වුණා විශාල අමුද්‍රව්‍යයක් පාඩපත් වෙනවා. ඉස්සෙල්ල ඉස්සෙල්ල මේක හරි පැංගිරිය නිකන් නෙල්ලි ගෙඩියක් ගන්නවා. මුල් ටික හරි පැංගිරිය. ඔය කාලා කාලා මේක රස වෙන්න ගන්නවා නෙල්ලි කනකොට පැණි දහයක් කියනවා. රබුලක් එකක් තියෙනවා. මුලින් හරි පැංගිරික කියලා තියෙනවා. ගෑවට පස්සේ අපේ විසි කරන්න එපා වෙනවා. මොකද ඒ තරම් කිරි රහට එනවා. ඒ වගේ මේ ද්වේෂචෛසිකේ පිළිවෙලට කටයුතු කරාට පස්සේ ඒක තේරෙන්න පටන් අර ගන්න දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේදී සියලු සැප සම්පත් දුන්නා. මේ මිනිස්යාගේ හිතේ ද්වේෂේ කඳුලක්වත් තියෙනවා නම් කවදාකවත් ඒ සැපයකට යට බුද්ධියක් නැහැ. ඒජාගෙන විශාල හඳුන් කැලයක් වගේ මිනිස්සේ ගමන ගිහිනාට කවුරුද ගිනි දීලා තිබ්බනම් ඒ අඟුරු වල කිසිම හඳුන් ගතියක් නැහැ. ඒ වගේ මේ द्वේෂය හඳුන් කැලයක් දවලා නිකන් අඟුරු ඉතුරු කරන විනාශක චෛතසිකයක්. හැබැයි එයාට රජ වෙන්න දුන්නේ. අපි සතිය හරහා මේක තේරුම් ගත්තොත් එහෙම ලැබිච්ච මනසාත්මය ලැබිච්ච බුද්ධෝත්පාදකය ලැබිච්ච ශන සම්පත්‍ය ලැබිච්ච ධර්මදේශනය ලැබිච්ච කල්යාණ මිත්‍රාශ්‍රේ පැවිද්දහා ඒ තමන්ගේ තියෙන පෙළඹීම පුදුමාකාර සම්පත්තියක් බවට පත් වෙනවා. ඒ නිසා මේක ලෝකයාගේ වැරද්ද කියලා හෝ ගැටෙන දේවල් ගැන හිතලා හෝ Taman තුලින් දිනු කරගත යුතු මේ ව්‍යාපාරයිසිකය අවබෝධ කිරීම බෑ කියලා නෑ කියලා පස්සට දැම්මොත් ඒ තාක්කල් ඝර්ෂණයක් ඇති වෙනවා. ඒ තාක්කල් ගැටුමක් ඇති වෙනවා. ඒ තාක්කල් මේ සංසාරේ දුර. ඒ නිසා පැමිණෙන ටික ශක්ති ප්‍රමාණයෙන් අවබෝධ කරගන්න උත්සාහ කරනවා නම් දී මේ සමාජයේ පිංචිදෙන්න ඇති වෙන්න අද ගැටුම් තියෙනවා. මම දැන් ඒකට කවුරක්වත් අයිතිවාසිකම් කියලා මට මේ භාවනා කරන්න ගැටුම් මැදින කියලා. එහෙනම් මට දැන් ඉන්න නිස්සාරණ අයට මන් දෙන්න නැති වෙයි. ඕන තරම් තියෙනවා. ඒ තියෙන හැම එකෙම ජාම බේර ගන්න දන්නවනම් මං කියනවා මාය ළඟට ගියත් ඕගොල්ලන්ට බය වෙන්න දෙයක් නැහැ. බැරි වෙලාවට යම රජු ඉස්සරහට ගියා. පළවෙනි ඉන්ටර්වියු එකකින් පාස් වුණා. ඒ ඉන්ටර්වියු හතරක් දෙනවා. නවරජුන්ට හතරක් දීලා තමයි අපායට යවන්නේ. පළවෙනි ඉන්ටර්විව් එකේදී පාස් වෙලා ගියයි ඔබ ගිහින් ඔබ වැඩක් බලාගන්නේ මෙහෙ වැඩක් නැහැ. ඒක නිසා මේ හම්බෙච්ච අවස්ථාව බැරි නම් මනුස්ස ජීවිතය තුළ අද මම කියනවා මෛත්‍රී බුද්ධ සාසනවත් බැරි වෙනවා. මොකද මේ ඊට වැඩි වෙනසක් එදත් නැහැ. එදාටත් ওই ටිකමයි තියෙන්නේ උපකරණ ටිකමයි තියෙන නිසා මේ වගේ කල්යාණ මිත්‍ර හමුනාර වශයෙන් සම්බන්ධ වෙනකොට මේ ධර්ම සාකච්ඡා කරන්නේ තේරුම් ගත්තට පස්සේ ඒවා හුදුවට හිත වනරේ තියාගන්න ඕනේ. මේ පැමිණෙන දේ මම මගේ සීල ශක්තියින් යොදලා මම මේක දිරව ගන්න උත්සාහ කරනවා ආහාරයක් කරගන්න උත්සාහ කරනවා ඕජාව පාඩපත් කරගන්න උත්සාහ කරනවා අමුද්‍රව්‍ය පාඩපත් කරගන්න උත්සාහ කරනවා ශක්ති ප්‍රමාණය යන්න පටන් අරගත්තොත් ඒ සියලු බාධක සාධක ධර්ම බවට පත් කරගැනීමේ ශක්තිය බාහිරින් ඉන්නේ මම ළඟමයි තියෙන්නේ අනේ ඒ වඩා වර්ධනය පිණිස අද ධර්මයේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි ධර්ම දේශනාව වෙනස කරනවා සියලු දිනාටම ජනශී මුදා වේවා කියන ප්‍රාර්ථනා. අපිට විනාඩි 5ක විතර වගේ කාලයක් තියෙනවා ලිඛිත ප්‍රශ්නකුත් ඉදිරිපත් කරලා තියෙනවා ඒ නිසා අපි අරගත්ත කිවිසි මානුව ඊගොල්ලෝ මේ දේශනාවටම නම් අදාළ ප්‍රශ්නයක් නෙවෙයි ලිඛිත ඉදිරිපත් කරලා තියෙන ආනාපාන සති භාවනාදී හුස්ම රැල්ල දැනෙන්නේ නැහැ ඒ විතර හිත එක්තෙන් කරගන්න අරමුණක් නැති නිසා හිත විසිරෙනවා. ඉතිවිලි එනවා. භාවන අවසානයේ අවසානයේ භාවනා කරේ නැද්ද කියලා හිතනවා. කුමක් කළ යුතුද? මේ මේ මේ தත්ත්වය අපි සාකච්ඡා කරපු මේ ව්‍යාපාදී පැත්තෙන් ගත්තොත් ගැටුම තියෙන තාක්කල් ආනාපානෙ දැනෙන තාක්කල් නිමිත්තක් තියෙන තාක්කල් මනාපමනාප පහළ වෙනවා. අමනාපය තමයි ඔය ද්වේෂය කියලා කියන්නේ. නමුත් මේ අමනාපේ මනාපෙන්නේ අහුස්ම ගැටුමක් නැහැ අරමුණක් නැහැ කියලා කියන්නේ අන්න ඒ වෙලාව හොඳට දැනගටි මගේ හිතේ ද්වේෂය නැහැ කියලා තේරුම් ගන්න හොඳම අවස්ථාව. ඕනේ නම් මගේ හිතේ රාගෙත් නැහැ කියලා ඒ චිත්තක්ෂණයම සමාදන් වෙන්න පුළුවන්. මගේ හිතේ මෝහය තියෙන නිසා හිත විසිරෙන්නේ හිතවිලි එන්නේ. මෝහයක් නැති වෙන්න නම් අනේ මෙහෙම හිතක් මේ කුණු සංසාරේ මට ලබා ගන්න පුළුවන් වුණා කොච්චර වාසනාවක්ද කියලා සමාදන් වෙච්ච දවසේ මෝහෙත් නැති වෙනවා. නැත්තම් සැක උපදවනවා. ඒ කියන්නේ අපේ හිත කෙලෙස් නැති හිතක් අඳුරන්නේ නැහැ. අඳුරන්නේම කෙලෙසයක්. ඒ නිසා කෙලෙස් නැති වෙනකොට උඩල කොට්ටේ උඩ තිබ්බා වගේ නිකන් අසහන සීදී තත්ත්වයකට පත් වෙනවා. ඕකට තමයි කෙලෙස් කියන්නේ. ඕකට තමයි අවිද්‍යාව කියන්නේ. ඒ නිසා මෙතන අවිද්‍යාවක් වැඩ කරනවා මොකද? හිත එකතන කරගන්න අරමුණක් නැති නිසා. ඒ කියන්නේ හිත එකතන කරගන්න කෙලෙසයක් නැති නිසා කියලා කියයි. අපේ හිත එකතන වෙන්නේ කෙලෙසයක්. කෙලෙස් නැති වෙච්ච ගමන් හිතට සක්කාය දිට්ඨිය රඳන්නේ නැහැ. මාන්නේ රඳන්නේ නැහැ. තණ්හාව රඳන්නේ නැහැ. එතකොට හිත විසිරෙනවයි කියලා කියන්නේ හිත බය වෙනවා, අසරණ වෙනවා. ඒක ලෑස්ති වෙලා ගිහිල්ලා ඒකට අපි ධෛර්යය දුන්නොත් මේ ආනපරවැල්ල නොදැනෙන වෙලාව වගේ එනකොට එතන රාගින, ද්වේෂින මම මෝහයක් මේකට දාන්න එපා, සැක උපදවන්න එපා, සද්ධාව කඩා ගන්න එපා. ඒකට මේ රාග ද්වේෂ මොහ නැහැ. ඒතං සන්තං ඒතං පනීතං අදිදං උපේක්ඛා කියලා. මේ ශාන්තිය මේ ප්‍රණීතේ එනම් උපේක්ෂාව කියලා මේක උපේක්ෂාව වශයෙන් අගය කරන්න පුළුවන් නම් ඔබ තේරෙන්න පටන් ගන්නවා මේ සංසාරේ දැන් මගේ හිත తాවකාලිකව හරි කෙලස් නැති තත්යකටපත් වුණා කියලා ඒකට සමාදන් වීමයි මෙතන අවශ්‍ය කරන්නේ. ඒ සමාදන් වීම දන්නේ නැත්නම් අනවරතෙන් ගන්න කෙලස් කින්දක. ඒ නිසා මේක ද්වේෂ නැති අවස්ථාවක් කියලා ධර්ම දේශනා මාර්ගයෙන් දක්වන්න පුළුවන්. රාගෙ නැතිවක් කියලා ගියේ පාර ධර්ම දේශනාවෙන් සාපේක්ෂව ගන්න පුළුවන්. නමුත් මෝහයට එන්න දෙන්න එපා. මේක සාදර වෙන්න ඕනේ. මේකට එළඹ වාසිය කරන්න ඕනේ. මේකට සාදු කියන්න ඕනේ. සාදු කියනකොට ස්වභාවයෙන් එන්න පුළුවන් දූවිලි කෙලස් නැති වෙලා ඒක සමාදන් වෙන්න ඕනේ. ඒක නිසා පේනවා කෙලස් නැති හිත උපයන එක එකක් පෙර සමාදන් වෙන එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අපේ ජීවිතේ ගොඩාක් දවසේ තියෙන කෙලෙස් නැති හිතවිලි. අපි ඒවා දන්නෙත් නෑ, සටහන් වෙන්නෙත් නෑ, ඒවා සමාදන් වීම නෝන්ජල්කමක් කියලා හිතෙනවා. ඉතින් ඒකට බුදුහාමර මොකද කරන්නේ? ගාහක් වෙලාට ඒ සංඝ සූත්‍රයේ බුදුහාමුදුරුව සඳහන් කරනවා. හරි අපි කියමු එවනස මිනිමරුවෙක් කියලා. දවසකට කී දෙනාද මරන්නේ? චිත්තක්ෂණ කීයකද මිනිමරන්නේ? අනික ඔක්කොම නිකන් නේද කියලා. හැබැයි උට කියන්නේ මිනිමරුවයි. ඌ හොරා ගියෝ. අනු උදේ දවල් දෙකේ කරන හොරකම් ටිකට ගත වෙන චිත්තක්ෂණ අයින් කරලා දැම්මට පස්සේ කොච්චර චිත්තක්ෂණ රාශියක් මිනිහ හොරකම් කරන්නේ නැද්ද? කවදාකවත් ඒ වෙන හොරකම විතරයි ඌට පේන්නේත් එකමයි නඩුකාරයට පේන්නේත් එකමයි නීතිඥයට පේන්නේත් එකමයි අල්ලපු කෙනෙකුට පේන්නේත් එකමයි පත්‍රකාරයට පේන්නේත් එකම හොරකම විතරයි. අපි මේකටයි සමාදම් වෙන්නේ. මේ හොරකම් නරකම් නැත්තම් පත්‍ර වලින් වැඩක් තියනද කියලා හිතන්නේ. පත්‍රවල වෙන මොනවාරි තියෙනවද හොඳ දේවල්? කුණු හරබම එකතු කරනවා. ඊට මේ සભ્ય මිනිසු දීපාන්තර පාන් ගන්නවත් එකම පත්‍රයක්. පාන් ගන්න ඉස්සෙල්ල පත්‍රය කියවනවා. ඉතින් බඩේ අජීර්ණ වෙනවා කියන එක අහන්න දෙයක්ද කියලා අහනවා. අඩිය තට්ටුවලම කෙලස් ටිකක් දාලා ඒක උඩනේ අර ඊස් දානවා වගේ ඊට වැත්තම බේකින් පටන් ගන්නවා. ඉතින් දවසේ 30ෙම පැහැ. ඉතින් ඒක නිසා ඒ හිත පොඩ්ඩක් බලන්න ඔය භාවනා කරලා ආනාපානිය අරමුණ නැති කරන එක දැන දැන දැක දැක යන එක. නමුත් අපේ හිත ගොඩාක් වෙලාවට ඉන්නේ ඔතන තමයි. නමුත් ඒක අඳුනන්නේ අපි අඳුනන්නේ කෙලස් විතරයි. ඒවට නම් තියෙනවා වර්ණ තියෙනවා සතහන් තියෙනවා ආකාර තියෙනවා. මොකද කෙලස් නැති ඉතේ වර්ණ සංඨාන ආකාර ලක්ෂණ රසපච්ච වඩන මොකුත් නැහැ. කිසිම භාෂාවක් ඇතෙන් ලඟ වෙන්නේ නැහැ. ඉතින් ඒකට අපි අසම වෙනවා. එච්චම් මේ සාකච්ඡා කරන්නේ තු කොහොමද ගොඩේ? සාකච්ඡා කරුවත් මට දැකයි හැම දිනකටම sannivedana වෙනවාද කියලා. මේකයි මේකයි මේ වටහාගත යුත්ත කියලා. ඒ නිසා බාහනා කරන්න පුළුවන්. ඒ කියන්නේ අන්දයාට කොච්චරද මණික් පය ගහන්න පුළුවන්. ඌ අහුලයිද? අහුලයිද? නැත්නම් මේ මේ පස්සේ අපි මෛත්‍රී බුද්ධ ශාසනය නිවන් දකින්න කියලා ගිහිල්ලා මෛත්‍රී බුදු ආරංගේ හැප්පේ. අඳුනයිද? මේ මේ මෛත්‍රී බුදුහාමුදුරුව හම්බුනේ හප්පුනේ කියන. ඇඟිල්ලෙන් දෙයක් කනලා ඇයියන්ට කොහොද අප මගේ හැප්පෙන්නේ මම යන ගමන කියලා ඇල්ලේ. ඒකල ගියේ අනේ මෛත්‍රී බුදුහාමුදුරුව දකින්න ලැබේවා කියලා ගෙදර ගිහිල්ලා කරා. එනිසා හම්බ වෙන එක එකක් ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ ටැග් දෙනවට වැඩි වටින ටැග් බාර ගන්න. ඇත්තටම භාවනා කරන්න ඕනේ නැහැ. ওই ටැග් ලැබිලා තියෙන අපි දන්නේ නැහැ. අපිට බාර ගන්න දන්නේ නැහොත් පුදුජානනාංශයක කෙලස් කපලා ගෙනියලා හරියට මෙන්න මේකයි මේ තියෙන්නේ කොකොඹට භාවනා නොකරත් තියෙනවා මෙන්න මෙතනින් දැනගනින් මේකේ රාග ద్వේෂ මොහ නැහැ ආ නිවෙන ජීවන රටාව පුරුදුයන් ඒක ආපුවම ඒක සාදර වේයන් ඒ අනික් රාග දෝෂම වෙන එකේ කෙලිම නැත කරන්න බෑ නමුත් ඒවට ඡන්දෙ නොදී මේ පැත්තට කටයුතු කරනකොට ඉබේම ආහා ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ගවරවල කියන්නේ කාල පිටිපස්සේ තියෙන ගෝමූත්‍රා එකතු වෙන වල ගොම හොදලා දානවා නිතරම පණුගේ පිරලා තියෙනවා. දැන් මේ ඒක මේ කොළඹින් ඉන්න කට්ටියට ලකින්න බෑ. ඒකට මුස්ලිම් හොටල් එක පිටිපස්සට යන්නේ ඒක තියෙනවා. ඒ වලකට හොඳ වතුර වැටෙන ටැප් එකක් කරලා තියන්න කියනවා. බොන වතුර. අවුරුදු කීයක් ඇයිද කියලා අහනවා අර වලිය වතුර අයින් වෙලා පිරිසිදු වතුරක් බාටපත් වෙනවා. ඉනේන පිරිසිදු වතුරක් පාසා කුණු අයින් වෙනවනේ. එන්නේ පිරිසිදු වතුර. මොකද අවුරුදු කීයක් ඇයිද කියලා අහනවා අර වල බොන වතුර වලක් පාටපත් වෙනවා. ඒ වගේ අපේ හිත සංසාරේ පුරාවට ගෞරවනවා. මේ පැහුණෙම රාගේ, පැහුණෙම ද්වේෂේ, පැහුණෙම මෝහේ. දැන් අපි ටැප් එක කරලා තියෙනවා. ඉතින් අර ඕන කෙනෙකුට කියත හැකි ඕක කවදාකවත් හරියන වැඩක් නෑ අපරාධේ ටැප් එක වහලා දාපන් අපරාධේ වතුර නාට්‍ය වෙනවා කියලා ඕන කෙනෙකුට කියයි. නමුත් අපි දන්නවා වැටෙන වැටෙන පිරිසුදු වතුරක් පාසා පිරිසුදු වගේ පිට වෙනවා. ගොඩාක් කල්යනාන්ත පිරිසුදුව දකිනවා. ඒ නිසා අපිට තියෙන මේ ජරා කොටකට යන පිරිසිදු වතුර වැටෙන බාට වග බලන්න. ධර්ම වර්ෂාව නිතරම වහිනවා වාජනේ පොඩ්ඩක් එළියෙන් තියන්න. වාජනේ ගියතුලින් තියාගත්තට වතුර වැටෙන්නේ නැහැ. ඒ නිසා ලැබෙනවා. ලැබුණාට ඒක මොකද කියන්නේ? සාධාරණ සමාදාන සමාදාන වෙන එක. එළඹ වාසය කරනවා කියන එක හුඟක් අමාරු දෙයක්. නමුත් ඒක කලහක්ක් කියලා තමයි ਸਰවඥාචු මේ පෙන්වන්නේ. සන්තං වාජ්ජත්තං ව්‍යාපාදං අසනක්ති මේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානති මම ළඟ සන්තන වීපදිනේ මම නැති බව දන්නේ ඉතින් ලොකු ජයග්‍රහණයක් මේ චිත්තක්ෂණේ හොඳටම රාගෙත් නැහැ ද්වේෂෙත් නැහැ අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ කාය සංස්කාර සංජීවනයේ පසු අසංකාරික සිචිලි කලාවේ ඒ වයින් සමහරක් පතුරු කලන්නාසේ කිදුතරන්නා වාගේ ගිනිය විදෙනවා වාගේ හුලං හමනවා වාගේ පේනවා ඒක දවසට එකයි තේ පේන්නේ ඒ ටික වේලාවයි තිබෙන්නේ මේ தත්ත්වේ කරුණාන් පැහැදිලි කර දෙන්න. එතකොට මේ මතුවෙන දේවල් වල තියෙන විප්‍රණයාම භාවය ආකාරය වෙනස් වෙනවා එනවා යනවා. දවසින් දවසට වෙනස් වෙන නිසා මේ වෙනස් වෙන සුළුකම. මේ මේ රූප ශබ්ද ගන්ධ රස නෙවෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ මනසට එන මනෝ රූප. මනසට ඇතිවෙන යම් යම් දේවල්. ඒවා මේ සාමාන්‍ය පේන රූප වලටත් වඩා වාෂ්පශීලී. බොහොම ශීක්‍රයෙන් වෙනස් වෙනවා. ඒ නිසා මෙහි තියෙන විපරිණාමය බලන්න ගියොත් ඒ කෙනාට තේනවා ප්‍රකෘති නිබ්බන රූප වගේ නෙමෙයි අනිෂ්පන්න රූප වල අනිත්‍යතාවය ඊටත් වැඩි වෙනවා. ඒක නිකන් මේ දියසායන් චිත්‍රයකට වතුර පාරක් ගැහුවා වගේ බොඳ වෙනවා. ඉතින් මේ අනිත්‍යත්වය බලන්න. මේ එකක්වත් හොඳයි එකක්වත් නරකයි නෙමෙයි. අපි බලන්නේ විපරිණාම ස්වරූපේ. ඒ විපරිණාම ස්වරූපය බලන්න බලන්න ඒකට එළඹ බැලුවොත් ඉරියම්මන. ඒ ඒක පුදුම පුදුම මන්තරයක් ඒකේ තියෙන. විපරිණාම ස්වරූපය දිහා සාදරව බැලුවොත් හිත සෙල්ලක්කාර වෙනවා. හිත ළමා වෙනවා. හිත තිරියන් වෙනවා. හිත තරුණ වෙනවා. හිත ලෙඩ රෝග නැති වෙනවා. එකම දේ බලහිනකොට තමයි ලෙඩ වෙන්නේ. මේ එකම දේ බලලා කම්මැලි ආවොත් තමයි හිත නුරුස්නා ගති අසහනය මානසික ආතතිය වෙනස් වෙන සුළු බව දැක දැක ඉන්නවනේ එතන එතන අලුත් වෙන හිතක් එනවා මේක හරි ලේසි එතන ගිය නිසා ඒ නිසා විපරිණාමානුපස්සනා කියලා මේකට කියනවා. සමාජයට කයානුපස්සනා, ගායානුපස්සනා, නිරෝධානුපස්සනා, විපරිණාමානුපස්සනා කියලා මේ විපරිණාමයම අනුව බලන්න ඉගෙන ගන්න. එතකොට කවදාකවත් බැටරි බහින්න. දුවන වාහනේ බැටරිය charge වෙන්න වගේ ඩයිනමෝ එකෙන් එන්නේ එන්නේ එන්නේ charge කොච්චර විපරිණාමයෙන් බලන එකත් අවදිභාවයේ එහෙම තියෙනවා. එතකොට තේරෙනවා මේ දුවන වාහනේ බැටරි charge වෙන්න වගේ එන ගතියක්. අනිත් එක ඒක මේ හොඳට හුරු කරගත්තට පස්සේ භාවනාවක ඉඳගෙන ඉන්න ඕනේ මේ නිෂ්පන්න රූප වලත් පේන්න පටන් ගන්නවා අර දෘෂ්ටි හරි ගියාට පස්සේ. හොඳයි මේ වෙලාව සුදීශිවාරය સમાપ્ત කරන්න කාලය දෙමිලා තියෙන නිසා අපි මෙතන ඉස්සර කරනවා. අපි නැවත වෙලා මාට රැස් වෙනවා. ධර්ම සාකච්ඡාවක් සඳහා සිය දිනාටම තෙරුවන් සරණයි.